අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන දවසේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමි දස ධම්මා පරිඤ්ඤය දස ආයතනානි තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භවේ පුරා ඒ අම්මා ආකාරයට රැස් කරන ලදී කුසල නිසා අපි මේ පංචවෝකාර භවයක නැත්නම් ඇහ කන දිව නාසය කය මන අතර මෙතන කියන්නේ ඇහ කන දිව නාසය කය සහිත භවයක ඉපදුනා ඒක හැමෝටම හම්බෙන ලාභයක් නෙවෙයි ඒ විදිහට මේ අංගපසංග සහිතව ඉපදීමට අභික්ෂණ සම්පත්තිය කියලා සාමාන්‍ය අටුවා විවරණයක් තියෙනවා ඉතින් මේ ලබාගත් මේ ඇහ නිසා නොදැන පාවිච්චි කරන ඇහැ නිසා සංවරයෙන් තොර පාවිච්චි කරන හැ නිසා තව කල්ප කීයක් අපිට මනුස්සාත්මය නොලැබී යයිද කියන්න බෑ. ඒ තරම් කෙලෙස් හැසෙනවා. ඒ වගේ මේ අසු අසන්න පුළුවන් කන් දෙක නිසා සංවර කරගත්තේ නැත්නම් ආය කල්ප ගානකට මනුස්සාත්ම භාවයක් ලබා ගන්න බැරි විදියට පව් කරගන්න. නාසය, දිව, කය නිසා. ඉතින් ඒක ලෝකේ දිහා බලනකොට පේනවා ලෝකයා කොච්චරක්නම් ඉන්දිය සංවරය ගැන තැකීමක් නැතුව, බයලජ්‍ය දෙක නැතුව, එහෙම නැත්නම් ආචාර ධර්ම නැතුව හැසිරෙන්න පුදුම ව්‍යාපාර කරනවා. පුදුමාකාර ආශාවක් තියෙනවා. ඉතින් යම් කෙනෙකුට කවුරුත් දැකබලන තරම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබුණොත් ද්‍යාපෝසත් කියලා අපි කියනවා. ඒව ලබා ගන්න පුළුවන් ලොකු උගයක් තියෙනවනම් ලොකු පෝසතෙක් කියලා කියනවා. දවස පුරා මේකට හම්බ කරනවා. හම්බ කරලා ප්‍රිය සියරටෝම අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දෙනවා. තීලිවර වෙලා කොහෙද මේ මොකද්ද මේකේ වෙන්නේ කියලා කාටවත් තේරගන්න ලැබෙන්නේ නැහැ. ඒ තරමටම මේ ලෝකයා අධර්මවාදී එහෙම නැත්නම් අසත්පුරුෂයි. ඉතින් ඒ නිසා මේ පින් කරලා ලබාගත් ඇත්තකින් කණෙන් නාසයෙන් දිවෙන් කයින් අපිට කවදාකවත් හොඳක් වෙන්නේ නැහැ කියලා කෙනෙකුට වෛරයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඒ කෙනෙක් මේ ඉන්දිය සංවරයක් සඳහා, බයලජ්ජාවක් සඳහා, සීලයක් සඳහා, රූප නොබලා සිටීම, ශබ්ද නාහ සිටීම, ගන්ධ රස පහස නො විඳ සිටීම තමයි අපි සාමාන්‍යයෙන් සදාචාරවාදීන් විසින් දෙන උපදේශය. ඉතින් ඒක සරුවචනාංශයෙන් පිට සාසනවලත් තිබිලා තියෙනවා. ඒක සරුවචනාංශයේ අනිකුත් සාසනේ ඇත්ත ආවම ඒක ගලපපු එක තමයි අපි දැන් මතක් කරගත්තේ ඉන්දිය සංවර සූත්‍රය. ඉතින් ඒකේ පෙන්වෙන්න තියෙනවා රූප බලන්න එපා, ශබ්ද අහන්න එපා, ගන්ධ රස පහස විඳින්න එපා. එතකොට කෙලෙස් වෙන්නේ නැහැ කියන කතාව කියනවා. එතකොට සරුවචනාංශේ ඒක විහිළුවට ලක් කරනවා, උප්පණ්ඩණය කරනවා. එහෙනම් පොට්ටේ නිවන් දැකලා තියෙන්න eBay. උප්පත්තියෙම පොට්ට වෙච්ච කෙනා ජාත මේ ජාති අන්ධයා, ජාත බදිරයා නිවන් දැකලා තියෙන්න eBay කියලා. ඉතින් අපි භාවනා කරන්න ගියාමත් අපි අරණ්‍යයකට ගියාට පස්සේ අපි බලනවා පුළුවන් තරම් අර මෝඩ වුණත් අර උපමාව ගන්න අපි নানা ආකාර කාම දර්ශන වලට යන්නේ නැහැ. අරණ්‍ය කියන්නේ ඒකට. රුක්ක මූලගත වෙනවා කියන්නේ ඒකට. ශුන්‍යagara කියන වචනේ ප්‍රධානම අර්ථය ඒකයි. කාමභෝගීන්ගෙන් හිස් තැන. දැන් මෙතන විශාල සෙනඟක් ඉන්න නිසා හිස් නැහැ. නමුත් මෙතනින් ආයේ කාමයේ සඳහා නෙවෙයි රැස් වෙලා තියෙන්නේ. මේ භෝජන සංග්‍රහයකටවත්, කානිවල් එකටවත් මේ ස්ත්‍රී පුරුෂයන් දැකලා මේ නොමන සම්බන්ධකම් ඇති කරගන්න නෙවෙයි. ඒ නිසා මේක හිස්තනක් කියනවා. ඒ නිසා මේ හදනකොට මේවා ගැන හිතනවා කල්පනා කරලා කවුරුත් ආපුවාම ඇහ කන දිව නාසය කුප්පණ වැඩ මෙහි තියෙන්න බෑ. ඒ උඩ භාවනා ශාලාවේ ඒ දවස්වල තිබුණා මේ මලකුණු වගේක රූපයක්. ඒක තැනක තිබුණා ඉස්තිරියාවක් පැරිලා මුළු ඇඟම ඒ මේ ඇඳුම් පිච්චිලා නමුත් උඩුකයේ ෆොටෝ එකක් තිබුණා තංගෙදි තන පේනවා. ඒකේ ඉදිමිලා. ඒක තිබුණේ අපුල ලබන්න. නමුත් තරුණම ස්වාමීන් වහන්සේ ළමක් ගිහිලා ඥානানন্দ ඥානරාම ස්වාමීන් වහන්සේ චෝදනා කළ දුන ඒ රූපේ දකින්නකොට තණ්හාව ඇති වෙනවා කිය. මට ඒක දකින්නකොට කාම ආසාවක් ඇති වෙනවා කිය. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ භාවනා කරන්න පොටෝ ඕනේ නැහැ කිය. ගලවලා දාන්නේ. අදත් එක්කෙනෙක් මම දැක්ක තියෙන කියනවා මේ ශාලාවට එනකොට තිබුණ දෙයක් දැකලා මට රාගය ඇති වුණා කියලා. ඉතින් ඒව අපි පුළුවන් තරම් අයින් කරලා තියෙන්නේ කොයි එකෙන් කොයි කෙනාට රාග එනවද කියන්නේ. විශේෂයෙන්ම රාග අධික කෙනාට නිකන් ලුණු මිරිස් ටිකක් ගෑවුනා වගේ. පොඩ්ඩක් දැකුවා ඒක නිසා අපි මෙතන නිරුගෙන අට සිල් අරගමු. අපි ඒක සදාචාර ඇඳුමකට පොරොන්දු වෙමු. ඒකාකාර කෑමකට පොරොන්දු වෙමු. ඒකාකාර නිදා ගැනීමකට පොරොන්දු වෙමු. එතකොට ඕක අර අන්‍ය තීර්ථකයන් පවා පිළිගන්න රූප ශබ්ද ගන්ධ රස පුළුවන් තරම් ප්‍රයෝජනේ සලකලා පමණක් තියලා ගත්තාම යම් ප්‍රමාණයකට බාහන මධ්‍යස්ථානක් හදාගන්න පුළුවන්. බාහන මධ්‍යස්ථාන වාතාවරණයක් හදාගන්න පුළුවන්. ඒක හැම කෙනාම තේරුම් ගන්න ඕනේ මේ කාටවත් දඬුවම් කරන්නවක්වත් ඒව නැත්තම් මේ කාටවත් මේ හිර ගෙදරක දින දඬුවම් කරන්න නෙවෙයි මේ කරලා තියෙන්නේ. මේ කරලා තියෙන්නේ ඒ කාම දනවන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් අයින් කරන්න. ඉතින් ඒක 100 කරන්න බෑ යම් මට්ටමකට කරතයි. ඉතින් නමුත් භාවනා කරගෙන දැන් අපි ඉන්නේ පස්වෙනි දවසේනේ. එතකොට පේනවා රූප දැක්කට කාමයේ ඇති නොකර ගැනීමේ විපස්සනා උපක්‍රමයක් තියෙනවා. සද්ද ඇහුනට ඒකෙන් මනාපමනාව පහළ නොකර ගැනීමේ සතිය සුවිශේෂ කෘත්‍යයක් තියෙනවා. මුතේ කියලා කියනවා ගන්ධ රස පහතට හයින් ලැබෙන, දිවෙන් ලැබෙන, කයින් ලැබෙන තුනටම සරුවච්ච භාෂිතේ තියෙන මුත කියන වචනේ මුතේට හොඳ සුවඳක්, දිවට රසක්, කයට පහසක් ලැබුණාට එහින් කාමය නැත්නම් ද්වේෂය ඇති නොකර ගැනීමේ විපස්සනා ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ හිතට එනවා අතීත හිතවිලි එහෙම නැත්නම් අතීත දැකපු රූප, අතීත හබු සද්ද, ගන්ධ රස ස්පර්ශ එතකොටත් කාමය ඇති වෙනවා. ඒ ආවට කාම භරිත රූප සද්ද ගන්ධ රස මතක සටහන් අතීත මතක සටහන් ආවට ඒකෙන් කාම රාග එහෙම නැත්නම් ආසාවල් ඇති නොකර ගැනීම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ වෙනකොට කමඨාන් සුද්ධ කරන වාතාවරණ ලැබිලා තියෙනවා. මම සක්මන් කරනකොට මම රූප දකින්න ඒ වුණාට මට පුළුවන් සක්මනට එන්න. ඒ වගේම මම සක්මන් කරනකොට මට යම් යම් ශබ්ද ඇහෙනවා. මට ඒක බාධා නොකර මට පයට එන්න පුළුවන්. එහෙම නැත්නම් යම් යම් දැනීම් ලැබෙනවා. ගන්ධ රස පහස මට එන්න පුළුවන්. ඒ වගේම මට හිතවිලි එනවා. මට එන්න පුළුවන් කියලා අධික ගොරෝසු ආස කරන දේවල් නෙවෙයි ගොරෝසු ද්වේෂ කරන දේවල් නෙවෙයි මධ්‍යස්තව ලැබෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඒවා විනිවිදගෙන ඒවා හරහා ඒවා තියෙද්දිම නැතිකොට තරම් නැති වුණාට යම් ප්‍රමාණයකට සතිය පිටීමේ හැකියාව බණටත් කිව්වා කමඨාන් සුද්ධ කරනටත් මතක් කරා දැන් කීප දෙනෙක් Tamange වාර්තාවලත් දාලා තියෙනවා දැන් මේක වැඩෙනවා වැඩුණාම වෙන්නේ උග්‍ර කාම දනවන දෙයක් ආවත් එයා අර පොඩි පොඩි කාම දනවන දේවල් වලදී හිත බේරා ගැනීමේ උපක්‍රමයේ දන්න නිසා එයා දැනගන්නවා මෙතෙන්දී පුදුමාකාර සතිමත් වෙන්න ඕනේ සතිමත් නොවුනොත් මේ කරපු ඔක්කොමත් ඉවරයි සීලෙත් ඉවරයි සදාචාරෙත් ඉවරයි බයලජ්ජාවත් ඉවරයි ඉන්දිය සංවරත් ඉවරයි රැකගෙන ආපු ඔක්කොම එක දර්ශනයක ඉවර වෙන්න පුළුවන් ඒ තරම්ම මේක භයානකයි අපි ඒ පළවෙනි පරාජිකා ශික්ෂාපදේ මෛතුන ධර්ම ශික්ෂාපදේ සඳහන් කරලා තියෙනවා පරාජිකා වෙන්න ඉස්සරලා දුක්ඛටේක ඉඳලා කෙලින්ම පරාජිකාවට නගිනවා සාමන්තාපත්තියට පෙන්ලා තියෙන දුක්කටයක්. මේ පුංචි තැනක ඉඳලා කෙලින්ම යාගේ මහානකම නැත්තන තැනක ක්‍රමයට නෙවෙයි නගින්නේ. ගෑවන එතනම ඉවරයි. ඉතින් ඒ තරම් මේක භයානකයි. ඉතින් එන්නේ වගේ භාවනාව දියුණු කරන විපස්සනා දියුණු කරන සතිය විවිධාංගීකරණය කරන දක්ෂ යෝගාවචරයෙක් එහෙම නැත්නම් පැවිද්දෙක් එහෙම නැත්නම් භික්ෂුණියක් කතා කෙරුවොත් අපිට කියන්න වෙනවනේ කොහොමඩක්වත් ඒකේ අතිදක්ෂයා බුදුහාමුදුරෝ කියලා. දෙත හිටපු ලෝකෙත් ඔක්කොම තිබුණා. තිබුණාට බුදුරජාණන්සේගේ බුද්ධ ශ්‍රීය එහෙම නැත්නම් ඒ කීර්ති නාමයේ කිසි දෙයකින් සීලකින් හානි උනේ නැහැ. චෝදනා කරන්න චින්චමානිකාව දඩුගබක් අරගෙන මේ වගේ සභාවට ඇවිල්ලා කිව්වා උඩට නැගලා බණ ගියා හිතයට හරියන්නේ නැහැ මේ බඩේ ඉන්න බබා ගැන බලා ගන්න නැද්ද කියලා චෝදනා කරේ මේ අනියම් ප්‍රේම සම්බන්ධයෙන් ගැප් ගෙන කියලා. ඒ මුදේනසේ බිම්බලා ගත්තෙත් නැහැ. නංගි ඕකේ රහස උඹයි මයි දෙන්න දන්නවනේ කියලා කියනවා. ඒක හරියට කියන්නේ අපි දෙන්න රෑ හිණින් අපරෙන් බුදියන්නේ හිටියා. අපි දෙන්න දන්නවනේ කියලා. නමුත් බුදුහන්සේ කෙලිම මුණ දෙනවා. එතකොට දරුගබ දරගබක් වෙලා දරටි කඩන වැඩෙනවා. බුදුම සැලසුම් තිබුණේ බුදුරජාණන්සේගේ කීර්ති නාම විනාශ කරා. එකකටවත් බුදුරජාණන්සේ කොසල් රජුරණ කිව්වෙත් නැහැ, පිස්තෝල අරන් ගියෙත් නැහැ, මායා කෙරෙත් නැහැ. තමන්නාසික තිබුණේ ඇත්තට මොන දීමේ ගතිය යථාර්ථයට මුණ දීමේ ගතියේදී ඔක්කොම නිෂ්ප්‍රභ වුණා. ඉතින් බුදුජානනාතේ එහෙම කරලා පෙන්නනවා මේ රූප දැක්ක සද්ද ඇහුවත් ගඳ බැලුවත් රස බැලුවත් පහස ලැබුවත් ඇහැ තිබුණත් කන තිබුණත් නාසය තිබුණත් දිය තිබුණත් කය තිබුණත් භාවනා මානසිකාර්ය හරියට දන්නවනම් වෙන විදිහට කරන යෝනිසෝ මානසිකාර්ය හරියට දන්නවනම් ගැලවෙන්න පුළුවන්. ඒ කියන්නේ කාම කුප්පණ තැනකට ගිහිල්ලා තමන්ගේ සතිය බේරගෙන ඉන්න පුළුවන්. තමන්ගේ විපස්සනා බේරගෙන ඉන්න පුළුවන්. තමන්ගේ කීර්ති නාමය බේරගෙන ඉන්න පුළුවන්. තමන්ගේ බයලජ්ජාව තියාගන්න පුළුවන්. ඒක වෙන කිසිම සාස්ෘණ වංශනමක් පෙන්නලා නැහැ. ඉතින් ඒ සඳහා බුදුජානසයේ නිබ්බාන සංයුත්ත ශූන්‍යතා පරිසංයුත්ත විශාල දේශනා වගේක් කරලා තිනවා. ඒක ඉතින් අවාසනාවට වගේ අපේ තේරවාදේ හොඳ අර්ථකතන දීලා නැහැ. වගේ යට ගිය ගතියක් තමයි පේන්නේ. නමුත් මේ පසුගිය අවුරුදු 30 40 ඒවා ටිකක් කිස්මතු වෙලා ඕනේ කාම ලෝකයක ඉඳගෙන මේක කාමයට ආතුරු නොවී ඉන්න බැරි නම් කාම ලෝකයේ දෝෂයක් නෙවෙයි උඹේ නැහැදිච්ච කම. උඹට සතිය නැතිකම. උඹ විපස්සනා දන්නේ නැතිකම කියන තැනට අද ඇවිල්ලා තියෙනවා. ඒක නිසා එහෙම නැත්තම් අපිට කියන්න වෙනවා මේ ගෑනුන්ට රෙදියන්ද පල්ලා. ගෑනු රෙදියන්ද ගත්තම් අපිට භාවනා කරන්න බෑ. දැන් එහෙම කියන්නේ මේ හරියට බුද්ධ දේශනාව දන්නවනම් ගෑනු හෙළුවෙන් ඉඳලා උඹට ප්‍රශ්නයක් නැහැ. උඹේ හිත අරසයි. උඹ හිත හදාගත්තා. ඒක හැබැයි සදාචාරවාදීන් කියනවා ටිකක් ඉඩ තියෙනවා ඔක්කොටම කරන්න බෑ. ඒක ඊටාත්ම සූක්ෂම භාවනා ක්‍රමයක් නැත්නම් විපස්සනාවක්. ඉතින් ඒ නිසා ඒකට සම්බන්ධ සූත්‍රයක් නිසන් මාඩත් එක සම්බන්ධයි. අපේ ඔය අද 26යි 22 වෙනිදා වර්ෂ පූර්ණේ සිද්ධ වුණා අපේ කටුකුරුද ඥාන සංශය අපවත් වෙලා ඒ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා මේකෙන් ගැලවෙන ක්‍රමයේ මේ කාලකාරාම සූත්‍රයේ මුල් කරගෙන. කාලකාරාම සූත්‍රයේට කියලා තියෙනවා කවුරුත් අර්ථකථන දෙන්න ගිහිල්ලා නැහැ. මොකද එතනන් ගැඹුරුයි. එහෙම නැත්තම් කියනවා නම් ඉන්දියාවේ අර්ථකථන යුගයේදී මග ඇරලා ගිහිල්ලා තියෙන ඒ සූත්‍රේ. නමුත් ලංකාවේ හිටපු දුටුගම රජුණ පස්සේ ඒ හිටපු සද්දාතිස්ස ස්වාමීන්ගේ කාලේ ලංකාවේ හිටපු කාලබුද්ධ රක්කිත කියන ස්වාමීන් මේකට අර්ථ දීලා තියෙනවා. ඒක ඊටාත්ම සියුම් නමුත් අපි අද ඇවිල්ලා තියෙන ගමනේදී බණ දෙක තුනක් අහලා තියෙනවා. කමඨාන් සුද්ධ වෙලා තියෙනවා. කමඨාන් වාර්තාත් ලැබිලා තියෙන නිසා මම හිතනවා ඒක ටිකක් අල්ලගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක ඒ සූත්‍රයේ සුවිශේෂ කොටස් කීපයක්ම තියෙනවා. අපි කෙලින්ම කියවනම් අපිට ඒක තේරෙන්නේ නැති තරම් නමුත් අර කටුකුරුදී ස්වාමීන් සිංහලෙන් ලිව්වා මානසේ මායාව කියලා ඉංග්‍රීසියෙන් ලිව්වා මැජික් ඔෆ් ද මයින්ඩ් කියලා සුවිශේෂී අර්ථකථනක් තියෙනවා. ඉතින් ඒකේ ස්වාමීන් වහන්සේ අටුවා යුගයටත් මූලික සූත්‍රයටත් ගරු කරලා පෙන්නනවා මේක දේශනා කරලා තියෙන කාලකාරාමේදී කාලකාරාමයේ කියලා කියන්නේ චූල සුබද්‍රාව අනාථපිණ්ඩ කිසිතුමාගේ බාල දෝණියන්දා දීගතිලා තියෙන කාලක සිටුතුමාගේ පුතාට. ඉතින් මේ චූලසුබද්දාව අර කාලක සිටුතුමාගේ ග්‍රහණයේ තමයි ඉඳලා තියෙන්නේ. එයා අචේලකයන් නැත්තම් නිගණ්ඨයන් වැඳපු දාගෙන හිටපු කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකේ. ඉතින් එයා බුදුජානනාසේ ගෙන්නගෙන බණ කියවලා මේ බමුණට පෙන්වලා දුන්නා ඔබ පැහැදිලි දෘෂ්ටියක් කියලා. ඉතින් ඒගොල්ලෝ හරි අමාරුයි මේ දෘෂ්ටිය අයින්කරන්න ඒ බමුණෝ නෙමෙයි මේ බණහන කට්ටියගේ දෘෂ්ටියක් තියෙනවා නම් අයින් කරන්න බෑ. ඒ මැට් ඒක කියන්නේ මැට්ටෝ. අයින් කරන්න බෑ ඒකමයි ඉල්ලෙන්නේ. නමුත් බුදුජානනාංශයට පුළුවන් වුණා ඒක. පුළුවන් වුණාට පස්සේ සංඝයා මේ කාලකාරාම එකතු වෙලා කියලා තියෙනවා සරුවචනංශිකේ තියෙන සුවිශේෂී ගුණය මේ කාලක සිටුතුමා පවා එයාට වැරද්දක් පෙන්න දෙන්න පුළුවන් කියනකොට ඒ ධර්ම සභා මණ්ඩපයේ බුදුජනන්සේ වැඩම කරලා තියෙනවා. වැඩම කරලා බුදුජනන්සේ කාලක සිටුතුමා නෙවෙයි කාට හරි ඇති හැටිය දකින්න ඕනේ නම් මෙන්න මේකයි කියලා දැන් මේ සූත්‍රය විස්තර වෙනවා. මේ සූත්‍රය බුදුජානන්සේ දේශනා කරනකොට මහ පොළොව පස්සරයක් කම්පා වෙලා තියෙනවා. ඒ තරම්ම තෙද පිහිටවල අදිෂ්ඨාන පිහිටවල දේශනා කරපු සූත්‍රයක්. ඒ කියන්නේ කාට හරි ඇත්තටම මේ ඉඳුරන් පිළිබඳව දස ආයතන පිළිබඳව දැනගෙන ඒ පුංචි දැනුමක් නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයට දැනගෙන සතියත් යොදලා දන්න දන්න හැම තැනකදීම ඇහ කන ජීවනාශයේ දිහි විශේෂයි සංවර කර ගැනීමට ඉක්මවා ගැනීමට බයලජ්ජාව ඇති කරගන්න ඕනේ නම් මේ සූත්‍රය අනිවාර්යයෙන්ම පොඩ්ඩක් ඉදිරියට තල්ලු කරන්න. පොඩ්ඩක්. තව ඒ කෙනාට අර Taman දිනු කරගත්ත උපකරණ ආයුධ වලින්ම දැනුවත්කමින්ම එහෙම නැත්නම් ක්‍රම සහ විදි වලින් ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා හරි ඥානයට ආරාධනා කරන ಜಾති සූත්‍රයක්. ඒ නිසා ඒ වලට නිබ්බාන පරිසංයුත්ත දේශනා කියලා තියෙනවා. ඉතින් ඒකෙදී සරුවච්චන් වහන්සේ මේ ප්‍රකාශ කරනවා තමන් වහන්සේගේ ඒ සාරාංශයේ කල්පලක්ෂයක් පෙරම්පුරපේක පිඩු කරලා. එතකොට තමයි මහ පොළොව දෙදරුම් කන්නේ ඒ තරම් කාලයක් මහ පොළොව සාක්කි. මුන්නාංශයේ මේ පුරණ ලද පාරමිතාවල ශක්තිය වෙන කාටවත් ඒක මතක නැහැ. අපිට මතක තියෙන්නේ බුදුහාමුදුර අපිට උදව් කරපු ටික විතරයි. අපි දන්නේ වෙන දෙයක්. නමුත් මහා පොළොව හිට පිට නැති මේ ඝනකඩ මහා පොළොව සාක්ෂි වෙනවලු මේ බුද්ධ ආදී අංකුරයන් වහන්සේ නමක් මේ ලාභ සත්කාර සම්මාන සිලෝකට නෙමෙයි කාටවත් කියලා සාදු කියව ගන්න නෙවෙයි ලාභ ගන්න නෙවෙයි මේ පාරමිතා පුරපු ඇති. ඒ පාරමිතා පුරන කාලේ බුදුජානන්සේ දැකපු නැත්නම් අත්දැකපු එහෙම නැත්නම් පූර්ණේ කරන ලද පාරමිතා එක විදිහකට ප්‍රකාශ කරනවා යං ලෝකේ සදේවකස් යං ලෝ යං බික්කවේ සදේවකස් ලෝකේ සත තමාරකස්ස සස්සමන බ්‍රාහ්මණ්‍ය අපජාය සදේව මනුස්සාය දිත්තං සුතං මුතං පතං පත්තං දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේහිතං මනසා තමහං ජානාමි කිය. මහණෙනි මේ පාරමිතා පුරන කාලේ යම් දෙවියන් සහිත ලෝකයේ මරුන් සහිත ලෝකයේ බඹුන් සහිත ලෝකයේ ශ්‍රමණ ප්‍රාඥයන් සහිත ලෝකයේ මේ මිනිස් විසින්පත් කරගන්න රජුණාට දෙයියෝ කියලා කියනවා. ඒ ලෝකේ සදේව මනුස්සාය දිත්තං සුතං මුතං විඤ්ඤාතං යම් කිසි තැනක් කවුරු හරි දැකලා තියෙනවනම් යම් කිසි දෙයක් කොතනකදී හරි කවුරු හරි අහලා තියෙනවනම් මුතං විඳලා තියෙනවනම් විඤ්ඤාතං හිතෙන් හිතලා තියෙනවනම් පත්තං පත් වෙලා තියෙනවනම් පරිේශිතං අනේ මට මේක කරන්න ඕන ලැබුණා නම් හොඳයි කියලා හිතින් පරිේෂණ කරලා තියෙනවා. පත්තම් පරිේෂණ අනුවිචරිතම් මනස. හිතින් හිතලා තියෙනවා. ඔය ඔක්කොගෙම ඒවා මම දන්නවා. දෙවියන් සහිත, මරුන් සහිත, බබුන් සහිත ලෝකේ, සමන බ්‍රාහ්මණයන් සහිත ලෝකේ, රජුන් සහිත ලෝකේ ඔබලා හිතන විඳින අහපු දකපු සේරම මම දන්නවා. ඉතින් එතකොට මහා පොළොව හෙල්ලුම් කාලා හිටියලු මේ බුදුජාණන් වහන්සේ මේ භාගයක් දැනගෙන අපිට කියනවා නෙවෙයි මං උඹලා උඹලා හිතන දකින ඔක්කොම මං දකිනවා දැකලා තියෙනවා කියන එක ඒ කරන ප්‍රකාශය මහ විශාල અભිහිත ප්‍රකාශය. ඒ බවට එනකන් සරුවචනංශේ මම බුදුන් කියලා කිව්වේ නැහැ. ඒක ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේ වස්සය පොළක කියන. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ රෑ දෙකට විතර සංඝයා කියනකොට මේ පාඩේ යනකොටම මඟුල් බෙරකාරයා මඟුල් බෙත පාරක් ගන්න. හරියට මේ එන සද්දේ මේ භූමාට දෙයියන්ගේ ඉඳලා අඛනිතා දිවි ලෝකෙට එනකම්ම මේ සද්ද ඉහළට ගිහිල්ලා තියෙනවා. බුදු කෙනෙක් මේ ප්‍රකාශ කරනකොට ඒකට අපිට දැන් කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ මඟුල් බෙරේ තමයි. අපි මඟුල් බෙරේ ගහන ඒ වෙලාවට ඒකට හේතුව ඒකට පිළිත් අහන්න ඉන්න ඔක්කොට නිින්ද ගිහිලා තියෙනවා. ඉතින් අර බෙරේ ගහනකොට දන්න ඕන් දැන් ඔය යන්න දන්නේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලා ඒකත් මාත්‍රාට තමයි මේ මේ මේ සූත්‍ර දේශනා කරන්නේත් අනික් සූත්‍ර දේශනාවට වෙනස්ව. ඒක කියනකොට බුදුදන්සි කියනවා සදේවකී ලෝකේ සමාරකේ සබ්‍රම සත්සමන බ්‍රාහ්මණියා පජාය මම මේක දැක්කේ නැති තාක්කල් මම බුදුරයි කිව්වේ නෑ මම දැක්කා මම ඒක නිසාද කියනවා මම බුදුනයි කියලා. ඉතින් ඒක පොළොවේ හෙල්ලු කරන දෙයක්. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේට දැකපු නැති යමක් අපි දැකලා නැහැ. බුදුරජාණන්සේ ඇහිච්ච නැති යමක් අපි අහලා නැහැ. පාරමිතා කරන බෝසතාණන්සේ දැකපු විඳපු නැති දෙයක් අපි විඳලා නැහැ. අපි හිතලා පතලා ලෑස්ති වෙලා හිටින් සැරිසරලා නැහැ. ඒ ඔක්කොම ආවරණය කරලා බුදුරජාණන්සේ දේශනා කළා. ඒ කියපු ප්‍රකාශය මම දන්නවා මේ ඔක්කොම කරපුවා මම දන්නවා කියලා ඒ වාක්‍යෙම කියනවා නැවත සරුවචනාංශේ සදේවකේ ලෝකේ සමාරකේ සත්තමන බ්‍රාහ්මණයා පජාය දේව මනුස්සාය දිත්තං සුතම් මුතම් පත්තම් පරිේශිතං අනවිචාරිතං මනසා තමහං න උපට්ඨාස් කියලා මම ඔය එකක්වත් අල්ලගත්තේ නැහැ කිය. මේ ලෝකේ ඔක්කොම මම දන්නවා. නමුත් එකක්වත් ළඟ මං හිටගත්තේ නැහැ. එකක්වත් මම මගේ වාසියට ගත්තේ නැහැ. මම එකටවත් හේතුුනෙත් නැහැ. දැන් අපි තියෙන්නේ අපි දැකපු ඇසූ දේවල් ඇල්බම් වල ලියාගෙන පොත්වල තියාගෙන ෆොටෝ ගහගෙන දැකිය යුතු දේවල් විශාල රාශියක් තියෙනවා අපිට මේ ජීවිතය ඇතුළේ එකතු කරපුවා. ඉතින් ඒක පෙන්නන්නත් බලන්න එනකොටම අපි හරි ආසයි ඒ කෙරුවාවල් ටික පෙන්නන්නනේ. ඒ ලබලා තියෙන සම්මාන ටික පෙන්නගන්න අපි සාමාන්‍ය සාලේ වෙනම හදලා තියෙනවා ෂෝකේස් එකක්. අපේ කට්ටිය දෙන ආපුවා. පෙන්නලා තියන. කප් ටිකයි සම්මාන ටිකයි මේ සහතික ටිකයි ඔක්කොම තියෙනවා අපි තේක හදානකම් කට්ටිය පිටිය දිහා බලනකොට වන්නකොට පේනවා මෙයා මේක ලැබලා තියෙනවා මේක ලැබලා තියෙනවා මේක ලැබලා තියෙනවා ඉස්සර ජීවනවකට මේ නැකත් පත්‍ර කියලා જાතියක් විශාල පිටිය පුරාම ගහනවා ඒක හදලා අහවලාට අහවල් පට්ටම ලැබිච්ච දවසේ කියන පට්ටන්දරේ ඉස්තෝත්‍රේ එහෙම නැත්නම් නැකත් පත්‍ර බුරෝණ අපේ මාමා කෙනෙක් හිටියා උන්දගේ ගෙදරට ගියාමත් එහෙම බුදුරජාණන් කියන්නේ මේගොල්ලේ ලැබිච්ච දේවල් අල්ලගෙන මම අසවලා ඕ බලබන් අහවල අස්සම් කරලා මට ලියුමක් දීලා තියෙනවා. බුදුදහමසේ කියනවා මේ ditta suttamata විඤ්ඤාත පත්තම් පරියේසිතං අනිවිචරිතම් මනසා තමහං න උපට්ඨාස් මම එකක්වත් ඔක්කොම ලැබලා තිනවා එකක්වත් මම හේතුුනේ නැහැ එකක්වත් මම මගේ ආශ්‍රයට ගත්තේ නැහැ. ඒකල සඳහන් කරලා තියෙනවා මං දැක්කේ නැයි කියලා කියනවනම් මේ ඔක්කොම ඒ ලෝකයේ දිව්‍යයන් සහිත මරුන් සහිත ලෝකයේ ඇසූ දිතු පහස ලැබූ දැනගත් හිතින් විසරලද පත්වෙච්ච කිසිම දෙයක් මන් දන්නේ නැහැ කියනවා ඒක මගේ බොරුවක්. අරකම නැවත බුදුරජාන්සේ මේ පුනරුච්චාපරේ පුනරුච්චාරය කරනවා ඒතරත් මහ පොළොව දෙදරනවා. මේ අපිට කියන්නේ මේ අපි මේ මිලෝ දෙයක් දක්ව නැති අපට ශ්‍රාවකයන් ඉදිරියට ඇවිල්ලා බුදුරජාණන්සේ කියනවා මම මේක දැක්කේ නෑයි කියවන එක මගේ වැරද්දා. හතර වෙන අතර කියනවා දැක්කයි නොදැක්කයි දෙකම එහෙම නැත්නම් බාගෙට දැක්කේ කියනවනේ ඒකත් මගේ වැරද්දක් කියලා. දැන් මම දැක්කා. ඉතින් ඒ ප්‍රකාශ කරන්නේ අපි වාගේ මේ ඉඳුරම් පිළිබඳව යම් අදහසක් ඇතිව අපි වාගේ ඉඳුරම් පිළිබඳව යම් සතියක් පිහිටවපු එහෙම නැත්නම් ඉඳුරම් ඔක්කොම වහලා තියලා සතිය පිහිටවන්න තරම් ඇත්ත එක වහන භාවනා කරන තරම් පෙළඹිච්ච කෙනෙකුට බුදුන්සේ සඳහන් කළ දෙනවා ඇත්ත එක වැහුවයි කියලා උඹලට මොනවත් වෙන්නේ ඔය දැකපු එකක්වත් මම දැකපු නැති එකක්වත් උඹලට දකින්න හැම ඕක වැඩක් නැහැ මම එකක්වත් පිහිට ආදාර කරගන්නේ නැහැ අන්නේ විදිහට මේ මහා පොළොව හෙල්ලෙන්න මේ සියල්ල දන්නා බව සියල්ල දක්නා බව පූර්ණ ලද පාරමිතා පූරිත පාරමිතා බල පූජිත ඒ බල ගතිය බුදුන්සේ අපි ඉස්සරහට ඇවිල්ලා සහතික කරලා දෙනවා ඒ මොකටද අපිට බුදුහාමුදුරගේ පොඩි ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ඒ කියන්නේ අපි ළඟ ශ්‍රද්ධාව නැහැ. භවනා කරන්න යනකොට සද්දයක් ඇහෙනකොට අපිට බුදුහාමුදුරගේ ශ්‍රද්ධාව නැහැ. අර ඒ සද්ද ඇති කරේ කරන්න බැනින්න පෙළෙමෙන් ඉදෙනවා. භවනා කරන්න යනකොට මොනවාරි වේදනාවක් ආවොත් ඒ සද්ධාව නැති වෙන මේ ශරීරයේ තියෙන ආසාව නිසා පරියන්සකින් නැගිටලා යනවා. භාවනා කරන විට මොනවාරි හිතවිල්ලක් ආවොත් දමල ගහලා යනවා. ඒ ඒකට හේතුව අර සද්ධාව නැතිකම. ඉතින් ඒක බුදුහාමරගේ වැරද්දන්නේ. අපි ගරු කරන අපේ සාස්ෘණ වහන්සේට බෑ මේ අපිට භවනාවක් කරනකොට බාධාවක් කරනකොට මේ සාස්ෘණ වහන්සේ කියලා තියෙන සද්ධාවෙන් මේ කාගෙන යන්න පුළුවන් මට්ටමට මේ සද්ධාාවක් ඇති කරන බැරි කම බුදුහාමසේක තමන් වහන්සේගේ වැරද්දක් විදිහට බාර ගන්න. ඒ ඔක්කොම දැනගෙන පාරමිතා පුරලා තියෙනවා. මම යමක් කිව්වොත් කාට හරි සැක නැති වෙන්න මුළු පාරමිතා කාලේ පුරාවට එහෙම නැත්නම් කියනවා ඒ සාරාංශකේ කල්පයක් පුරාට කවදාවත් බොරුවක් කියලා නැහැ. සතුම් මරලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා, කාමීත්‍යචාරය කරලා තියෙනවා, බීලා තියෙනවා බොරුවක් විතරක් කියලා නැහැ. මොකද කිව්වොත් දෙකක් හිටින්න බෑ. අහන කෙනාට ඔය මිනිස්සු අහවල් දවසේ බොරු කියපු එකනේ කොහොත් කියන්නේ බොරු කියලා. දැන් ওই දේශපාලනඥයෝ මොන තරම් මොනවා කිව්වත් කවුරක්ක ගණන් ගන්නෑ. කිව්වොත් බොරුවක්. කෙරුවොත් තොරකමක්. එච්චරයි කියන්නේ. නම් බුදුරජාණන්සේක උපේලා මේ හතර කියනකොට මහ පොළොවේ හෙල්ලුම් කාලා. ඊට පස්සේ බුදුරජාණන්සේ කියනවා මේ ඔක්කොම දැනගත්තට පස්සේ මම ඕගොල්ලන්ට කියනවා ඕගොල්ලෝ කියන්නේ මේ භවනා කරන අයට මේ ඔක්කොම දැකලා ඔක්කොම අල්ලගත්තේ නැතුව ඔක්කොම නොදැක්කයි කියලා සැකයක් නැති දැක්කද නොදැක්කද කියලා සැකයක් නැති තථාගතයන් වහන්සේ දැන් මේ බුදු වුණාට පස්සේ තමන් වහන්සේ ක්‍රියාත්මක කරන ආකාරය සඳහන් කරනවා ඉතිකෝ බික්කවේ තථාගතෝ ඒ ඔක්කොම කරලා ඇවිල්ලා දැන් බුද්ධ පද પ્રાપ્තියට ඇවිල්ලා බුදුජානසය හිතන්නේ දිත්තා දට්ටබ්බන් දිත්තං නමංජති මේ ලෝකයේ මේ මන් දැකපු දේ දැකිය යුතු යමක් තියෙනවා කියලා මං හිතන්නේ මමත් ඔක්කොම වගේ දකිනවා මම මේ දේ දැකිය යුතුයි කියලා මට පේන දේෙන් අපි තොගයක් පෙන්නපාවි එකක් බලනවනේ අරව වැඩන්නේ මේක තමයි හොඳ කියලා එහෙම නැත්නම් අපි කෞතුකාගාරයට ගියාම අපිට ඒ පැත්තෙත් බැලුවත් පේනවා ශිෂ්ටාචාරය මේ පැත්තෙත් බැලුවා ශිෂ්ටාචාරය අපි එකක් අල්ලනවානේ මේක හරි වටිනවා මේක බැලිය යුත්තක් කියලා හිතෙනවා අනිත්‍ය ප්‍රතික්ෂේප කරනවා සරෝජන්සේ කියනවා මට එහෙම ගන්නෑ බැලිය යුත්තක් නෑ යමක් මගේ ඇහැ ගැහුණයි කියලා හිතන්න මුලිච්චුණයි කියලා අනේක නොදකින් කියලා දෙකොත් අදික්ඨන්න මඤ්ඤති මගේ පරණ පවකට මේක මට ලගින්න හම්බුන්නේ මගේ පරණ පිනකට මට ලගින්න හම්බුනේ කියලා යමක් ඇවිල්ලා තමන්ගේ ඇහැට ආපాతගත වුණත් ওই පින්නපාත යනකොට භික්ෂුන් වහන්සේට මතක් කරනවා බාගෙට ඇඳගත්ත කාන්තාවන් ගමේ ඉන්න පුළුවන් හිටියොත් රාගය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒක දැනගෙන පින්නපාතේ යන්න. ඒ වගේම බල්ලෝ සත්තු පාරේ කැත කරලා තියෙන්න පුළුවන්. ඉන්දියාවේ නම් ඉතින් අනිසත්තුත් කැත කරනවා. බල්ලෝ විතරක් නෙවෙයි ඔක්කොම සත්තු කැත කරනවා. ඒ බුරුමේ යනකොට උඩින් පැන පැන යන්න ඕනේ. මොකද හැමදාම බත් මල් පිපිලා තියෙනවා පාරයි. ඉස්සර කෝච්චි බාරේ යනකොට ගහල්ලේ ඒත් කට්ටිය බැල්ලේ සිටියන් ඇඳ ඇඳ ඉන්නවා පාන්දරම ගිහිල්ලා. දැන්ටත් ඒවා තියෙනවද මන් දන්නේ. ඉතින් පින්නපාත යනකොට ඒකත් දකින්න වෙනවා. ওই දෙක දැක්කට හිත වට ගන්න නැති වෙන්න එළියට යනකොට අදිෂ්ඨාන කරන්න කියනවා. ඒ වගේ නොතකින් කියන දෙයක්වත් නැහැ කියනවා බුදුජානසී. මම මම පින්නපාත යනකොට මම මොකක් මුලිචේ පිස්සු බල්ලෙක් පිස්සු අසෙක් අසුචියක් මලකුණා අනේ මේක නොදකින් කියලා දෙයක්වත් නැහැ අදිත්තං නමඤ්ඤති දඨාරං නම්මඤ්ඤති මේ ලෝකේ දැකිය යුත්තක් මට පේන්නේ නැහැ. අනේ දුරදිග ගිහිල්ලා මෙන්න මේක නම් බල්ලා ඉන්න ඕනේ කියලා එහෙම දෙයක් මට පේන්නේ නැහැ. දකින්න වටන දෙයක් ලෝකේ පේන්නේ නැහැ මට. ඉතින් මේ හතර මේ බුදු ඇහැ ගැන හොඳටම දන්න අපේ සරුවචන් වහන්සේ මේ ඇහැ ගැන දත යුතුයි රූපේ ගැන දත යුතුයි කියලා මේ පංච නැත්නම් දත ආයතන ගැන කතා කරන සරුවචන් වහන්සේ මතක් කරලා තියෙනවා මම මේ සංසාරේ පුරාවට ආපු ගමන් දිහා බලනකොට මට පේන දේ මේ දේ බැලිය යුතුයි කියලා දෙයක්වත් නැහැ. මේක නොදකින් කියලා දෙයක්වත් නැහැ. දැකිය යුතුයකුත් නැහැ. දැකිය නොදකිය යුතුයකුත් නැහැ. ඉතින් මේක තියෙද්දී දැන් බුද්ධ학ම මොකද්ද කරලා තියෙන්නේ? දැන් මේ විදිහේ ලස්සනට පැහැදිලි කළ මහ පොළොව සහලවලා දේශනා කරපු සරුවච්චන් වහන්සේට දැන් බෞද්ධාංගකාරයෝ ඔර එක පොතක ලියලා තිනවා මට නම් හොඳටම විශ්වාසයි මම සෝවාන් කියලා මට මම මගේ මොනම ආසාවක්වත් නැහැ. හැබැයි දඹදිව යන්න ආසාවක් තියෙනවා. ඉතින් මම ලොකු සාංශ ගිහිල්ලා පෙන්නවා සාංශ මේ මොකද්ද මේ කියන්නේ කියලා. ওই පොත පැත්තකට දාන්න කියලා. මට මොනම දෙයක්වත් ආසාවක් නැහැ. මම සෝවාන්. මම බැවි දැකිය යුතු මේ ටික නම් දකින්න ඕන. ඉතින් කියලා අපි ළඟ අර කිල්ලෝට හරි ගහගෙන පොඩ්ඩක් තියෙනවනේ දැන් මෙන්න මේක නම් දකින්න ඕනේ කියලා. ඉතින් ඒ ටික තමයි බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ. දිත්තා දට්ටබ්බන් දිත්තං නමඤ්ඤති, අදිත්තං නමඤ්ඤති, දට්ඨාරම් මඤ්ඤති, දට්ටබ්බන් නමඤ්ඤති. දැන් එතකොට අපි දරුවන්ට උගන්වනකොට අපි පින්නන්න දැන් එහෙම නෙවෙයි උඹ මැරෙන්න ඉස්සලා අහවල් දේ නම් දකින්න ඕන. ඊට පස්සේ එනවා සුතං සෝතබ්බං සෝතා සුතං සෝතබ්බං සුතං නමඤ්ඤති. අපිට කණ්ඩ නානා ප්‍රදේවල් ඇහෙනවානේ. ඒකෙන් මෙන්න මේකයි ඇහිය යුත්තේ කියලා අනිත්ව ඇසිය යුතු නෑයි කියලා එහෙම දෙයක් මට නෑ. ඒක නෑ කියන්නදකින් කියන්නත් නෑ. ඇසිය යුත්තකුත් නෑ. අතන තරම් දෙයක්ත් ලෝකේ නෑ. ඊට පස්සේ මුතං මොතාරං මුතං නමඤ්ඤති අමුදං නමඤ්ඤති මොතාරම් මඤ්ඤති මොතබ්බන් නමඤ්ඤති ඉතින් මේ ටික කියනකොටත් නැවත පොළොව දෙදරු කරනවා ඉතින් ඒ මට්ටමට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනකොට අපි භාවනා කරන පිරිසක් වශයෙන් අපේ ඉන්ද්‍රිය ධර්ම 10 පිළිබඳව දල වශයෙන් හරි දැනීමක් තියෙන කෙනෙක් වශයෙන් අපි භාවනා කරනකොට අනාගත සැලසුම් ඉන්නවනේ අපේ හිතේ. මේ භාවනා කරනකොට වැඩිය හොඳයි මේක කරන්න නැත්නම් මේක දකින්න ඕන. මේක අහන්න ඕන. මේක විඳින්න ඕන. එහෙම නැත්නම් මේ මේ භාවනා කරන වැඩි බොහොම හොඳයි මම විඳපු දෙයක්, අහපු දෙයක්, පරණ විච දෙයක්. එහෙම නැත්නම් මයි ළඟ නෙවෙයි හොඳ කෑල්ල තියෙන්නේ අසවලාගාව. එහෙම නැත්නම් මෙතන නෙවෙයි හොඳ තැන, අසවල් තැන කියලා අපේ හිත නිතරම මේ වර්තමානයේ කියද්දී අතීත අනාගතේ අරය ගැන මෙතන මෙතන දඟලනකොට ඉතින් කෙනෙකුට මේක හිතර ගන්න පුළුවන්. දැන් මේ සරුවචනාංශික ඉපිදිට මේ වර්තමානයේ හිත තියනට වැඩිය දැකිය යුත්තකුත් නැහැ, සිය යුත්තකුත් නැහැ, විඳිය යුත්තකුත් නැහැ, හිතන දේකුත් නැහැ. නමුත් අපේ හිත මොකද කියන්නේ? කවදාකවත් අර වර්තමාන මොහොතේ ඉන්න එක හරිම කම්මැලි, හරිම නීරසයි. මට අසවල් දේ දකින්න නැත්තම්, අසවල් දේ අහන්න නැත්තම්, අසවල් විදියට ගන්ධ රස පහස විඳින්න නැත්තම්, එහෙම නැත්තම් කල්පනා කරන්න නැත්තම් කියලා අපේ හිත මේ දඟලන දැඟලිල්ල එක්කෙනෙක් හිතේ වැරද්ද තව කෙනෙකුගේ වැරද්දට වැඩිය ලොකු එකක් නෙවෙයි. හැමෝගෙම තියෙන එකක්. හැමෝගෙම තියෙනවා. ඒ නිසා බුදුජාන්සි සඳහන් කළ තියෙනවා යම් වෙලාවක ඒ රූප තිබිච්චාවයි, සද්ද තිබිච්චාවයි, ගන්ධ රස පහස තිබිච්චාවයි මගේම අරමුණේ ඉන්න පුළුවන් නම්. ඒ කියන්නේ සද්දයක් ආවට මම මනාපමනාප පහල කරන්නේ රූපයක් දැක්කට සක්මනේදී මනාපමනාප පහල කරන්නේ ගඳක් රසක් පහසක් එනවා. ආවට මම මනාපමනාප පහල කරන්නේ මට ශක්ති ප්‍රමාණයෙන් අර කරගෙන යන සක්මනේ හෝ කරගෙන යන ආනාපානේ හෝ පිම්බීම හැකිලිමේ හිත තියන්න පුළුවන් නම් මේ පිටින් එන දියට සැලෙන්නේ නැත්නම් පිටියක් බඳපත්තු කර පහනට අරස්සුලන් වදිනකොට නිතරම පහන්සිල සැලෙනවනේ. ඒකට පහන්සිල හරස්සුලන් නැති වෙලාවේ පහන්සිල උඩට එනවා වගේ. අපේ හිතත් මේ ඔක්කොම ඇවිල්ලා සද්ද කරදර කරද්දී වේදනා කරදර කරද්දී හිතවිලි කරදර කරන. ඒකට මනාපමනා පහල කරන්නේ නැතුව අපිට මේ මූල කර්මස්ථානෙම දැක්කගෙන ඉන්න පුළුවන් නම් අපි කියනවා අපේ ප්‍රමාණින් ඒක නොසලෙන මනසක්. රූප දැක්කට සැලෙන්නේ නැහැ හොඳ නරක වලින්. සද්ද ඇහුනට සැලෙන්නේ නැහැ හොඳ නරක වලින්. මනාපමනාප වලින්. ප්‍රිය අප්‍රිය වලින්. ගන්ධ රස පහස ලැබුණට සැලෙන්නේ නැහැ. හිතට හිතවිලි ආවට සැලෙන්නේ නැහැ. මම ඒ නොසැලෙන මනස තුලින් නොසැලී අරමුණ දිහා බලාන ඉන්නවනම් ඒකට බුදුරජාණන්සේ තමන් වහන්සේගේ தත්ත්වයට කියනවා తాදී කියලා. తాදී කියන්නේ නොසැලෙන පුද්ගලයෙක්. දැන් එහෙව් කෙනෙක් මාව නලවන්න සද්ද වලට බෑ රූප වලට බෑ කියලා. ඉතින් බයිලාවක් තියෙනවා මාව නලවන්න බිනවන්න රන් මිනි මුතු වලින් බෑ. ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ. හැබැයි එක්කෙනෙක් ගැන හිත ඉතින් භාවනා කරනකොටත් ඔය හැම උසුළු විසුළුක්ම අපි ළඟට අවිල්ලිවෙලා අපිව නලවන්න හදනවා. අපිව පිනවන්න. මේ ඔක්කොම කරන්නේ මනෝ විකාරයක. ප්‍රകൃතියක වෙනවනම් නෙමෙයි. මේ හිතේ වෙන්නේ. අපි ඒ ඔක්කොම බාධාවක් කරගන්නේ මේ ඉන්දිය ධර්ම පිළිබඳ නොදැනීම නිසානේ. ඒ නිසා අපිට පුළුවන් නම් ඒ ඔක්කොමත් එද්දී සක්මන් කරදී රූපත් පෙනෙද්දී සක්මන් කරදී සද්දත් ඇහෙද්දී ගන්ධරස පහසත් තියෙද්දී ඒවට මා ඒව නැලවුනොත් සෙලවුනොත් මාර්ගපාක්ෂිකයි බුදුජානන්සේ කියනවා මම ඒ ඔක්කොම ඉදකෝ බික්කවේ තථාගතෝ ditta sutta mutta විඤ්ඤාසේසු තාදී රූප වලට මම නොසැලෙනවා තාදී සද්ද ඇහුනට මම නොසැලෙනවා තාදී ගන්ධ රස පහසු මම නොසැලෙනවා තාදී. මනස විඥානයේ ඇති කරනකොට කතන්දර ගොතනකොට මම සැලෙන්නේ නැහැ. ඉතින් මේකේ මේ හැම කෙනෙකුටම සාමාන්‍ය රූප පේනකොට මේ තාදී ගුණය තියෙනවා. සාමාන්‍ය සද්ද ඇහෙනකොට තියෙනවා. සාමාන්‍ය ගන්ධ රස පහස දිනවට උච්ච සද්දවලට උච්ච මේ ගන්ධ රස පහස වලට උච්ච රූප වලට තමයි අපේ හිත ඇදෙන්නේ. ඒ නිසා අපි යම් ප්‍රමාණයකට මේ කියන තාදී ගුණය දැන්න පුරුදු කරලා තිනවා. අන්න ඒක වැටහෙනවා නම් මගේ ධර්ම දේශනාව තේරෙනවා වෙනවා. ආවෝ අපිට නම් එහෙම කරන්න බෑ. බුදු වුණාට පස්සේ විතරයි කරන්න පුළුවන්. කොහොමද අපි තාදී වෙන්නේ කියලා කවුරු හරි Tamanට තාප කරගන්නවා නම් Tamanගේ අත්දැකීම අගය කරන්නේ නැත්නම් එයාට ඉතින් මහා පොළොව නෙවෙයි ඒ පුද්ගලයා කම්පා වෙයි. පස්සරයක් නෙවෙයි ඊටතේදී කම්පා වෙයි. අපි කොහොමද මේ කුස්සිය අම්මලා ඌව කරන්නේ ස්වාමීන් වහන්සේ මේ දරුව අඬනකොට අපිට හිත සැලෙනවා තමයි. ලිප පිඹිනකොට සැලෙනවා තමයි. ඒක සැලෙන්නේ නැතිව අනන්තවත් දෙන අඩු ගාණ කියනනම් අපිට ලැබෙන සංඥාවලින් 60ක 70ක දැනට අපි සැලෙන්නේ නැහැ. සැලෙන්නේ උග්‍ර රූප වලට, සද්ද වලට, ගන්ධ වලට, රස වලට. ඉතින් අපිට තියෙන ටික ටික ටික ටික ඉස්සල්ලා ඉස්සල්ලා මුලදී උග්‍ර රූප, සද්ද, ගන්ධ, රස නැති භාවනා මධ්‍යස්ථාන ඉඳලා පුළුවන් තරම් බලනවා විනාඩි 10ක් හිත සැලෙන්නේ නැතුව තියන්න. 11ක් හිත සැලෙන්නේ නැතුව තියන්න. 12ක් හිත සැලෙන්නේ නැතුව තියන්න. එතකොට තියෙනවා මේක හැක්කක් කළ හැක්කක් කියලා. ඊට පස්සේ මේක ටික ටික ටික ටික වර්ධනය කරනකොට මේ කේනා එimhe රූප කුප්පන රූප අරුප්පන රූප කුප්පන ශබ්ද රුප්පන ශබ්ද කුප්පන ගන්ධ රස පහස නැති තැනකට ගිහිල්ලා අඩු තැනකට ගිහිල්ලා මේ ජීවිතේ බේර ගන්න හදනවට කියනවා යහපත් ජීවන රටාව කියලා. ඒකට කියනවා සම්මා ආජීවය කියලා. ඉතින් මේ අපි හම්බ කරන්න උනාට පස්සේ අපිට ඒක කරන්න බෑ. ලොක්කා කියන තැනට යන්න එපා. කඹරන්න එපා. ස්ථාන මාරු දෙනකොට නොමනෝ කරන්නේ. ඌඩාර මකුලගෙන යන්න ඕනේ. ඉතින් යම් කිසි කෙනෙක් ඒ යන ගමනේදී මේ හිත සැලෙන උග්‍ර රූප ශබ්ද ගන්ධ රස නැති තැනක් සලකලා බලලා රසායේ පඩියුදුනත් කමක් නැහැ. මම මගේ යහ ජීවන රටාව කරගෙන යන්න ඕනේ කියලා මේ දැනට Taman ලැබලා තියෙන යම් තාදී ගුණයක් තේරුම් ගන්න ඒක තනවා වඩා ගන්න ඒක ඉතිරි පැතිර යන ක්‍රමයකට සලකා බැලුවොත් අපිට හිතා ගන්න පුළුවන් මේ දී ඇති සාධක පරිසරයක නම් අපිට සාමාන්‍යයෙන් ඔළුව බේරගෙන ඉන්න පුළුවන්. අන්නේ දී ඇති සාධක එක වෙනුවෙන් මම ඕනම දෙයක් කැප කරා. සත්පුරුෂයන් ඉන්න මගේ ඔළුව බේර ගන්න පුළුවන් තැනකද කැප කරනවා කිව්වොත් අපිට පරිසරයේ සාක්ෂියක් ඇතුව පරිසරයේ සාධකත් ඇතුව පරිසරයේ වාසිදායකත් ඇතුව බේරෙන්න පුළුවන් වෙයි. ඉතින් මේකට අපේ න්යායෝ කැමති වෙයිද? අපේ මිත්‍රයෝ කැමති වෙයිද? මොකෙක්වත් කැමති නැහැ. තොට එන ගැහුවත් කමන්නේ මගේ වැඩේ කරලා දීපේ කියන එක තමයි නොකිය කියන්නේ නෑ දෑයෝ අයියෝ නෑ දැන් උඹට උන උනත් කමන්නේ මේ වැඩේ කරපන් අපි අපායට යන්න ඕනේ මෙහෙම යමපල්ල වට කරගෙන ඉන්නේ අපි අසුරු කරන හැම කෙනෙක්ම එහෙම නැත්නම් මේ ඉන්දිය සංවරයක් ගැන දන්නේ නැති එහෙම නැත්නම් මේ තථාගත ධර්මයේ දන්නේ නැති ඒකට සැදී පැහැදී නැති ඉන්න හැම කෙනෙක්ම මේ අපේ කාලය පුදුම විදිහට වැය කරනවා. අපි කොච්චර ආසාවෙන් මෙහිදී මේ හිත යම් ප්‍රමාණයකට తాදී කරගෙන හිටියත් গিද්දර ගිය ගමන් නිකන් මාරුණට පොරි දැම්මා වගේ එහෙන් එනවා මෙහෙන් එනවා ගහලා බලනවා අන්තිමට කොහෙන් පොරි ටික ගියාද කියලා හොයන්න බෑ. මොකද ඒගොල්ලන්ට මෙව ඕනේ නැහැ. එදා බුදුහාමුදුරණත් එහෙම තමයි මහා බෝසතාණන් වහන්සේලාත් එහෙම තමයි. නමුත් මේක පොඩ පොඩ පොඩ පොඩ වඩන්න නම් කොච්චරක් සාමාන්‍ය බුද්ධිය තියෙන්න ඕනද? කොච්චරක් ප්‍රයෝගශීලී වෙන්න ඕනද? කොච්චරක් යෝනිසුමනසිකාරයේ තියෙනවද? මොකද Taman දැන්ට ඇති කරගත්ත එක රැකින ගමන් පුළුවන් තරම් හිත මේ මනාපමනාප දෙකට වටන්නේ නැතුව මධ්‍යම ගමනෙන් යන්න ගියාම බැරි නෑ. ඒ මනාපමනාප දෙක නැත්තම් හිත හරිම කම්මැලි. හිත හරිම නීරසයි. හිත හරිම නිදිමතයි. හිත හරිම නද්දකින් කියලා හිතෙනවා. පාළු ගතියක් දැනෙනවා. මහා කම්මැලි ගතියක් දැනෙනවා. ඉතින් ඒකට අපි හිතන කමන්නේ අප්පා ඕක වෙනකොට ටෙලිවිෂන් එක පොඩ්ඩක් බැලුවට කමන්නේ පත්‍රේ ටිකක් අරගෙන දිගහැර ගත්තට කමන්නේ කවුරුත් එක්ක දෙයත් කයිවාරු කෙලියට කමන්නේ කම්මැලි නැත්තම් ඉන්න බෑ ඒක නිසා භාවනා කරන පිරිසකට මේ ඇති කරගත්ත ඒ නොසැලෙන බව දිගට ගෙනියන්න බැරි ඒ නොසැලෙන බව අත්දකලා නැති නිසා නෙවෙයි ඒකට ක්‍රමසා විදි නැති නිසා නෙවෙයි ඒ විරාගය අපිට පේන්නේ නීරස දෙයක් විදියට රාගයට හරි කැමැතියි අපි. රාගයේ අපි ඇහෙන් පිනවනවා, කනෙන් පිනවනවා, නාසයෙන් පිනවනවා. ඉතින් ඇහ කන පිනවන්නේ නැති මේ මධ්‍යම ප්‍රමාණේ ජීවිතය ගත කරන්න ගියාම අනුන් අපිව අගේ කරන්නේ ඒගොල්ලන් ඕනේ අපි ලස්සන රූප බලන අයවටපත් කරන්න. ඒ මොකද ඒගොල්ලන් කුට්ටිය කඩා ගන්න ලේසියි ඒකට. ලස්සන ගන්ධ රස පහස විඳින කෙනෙක් බාටපත් වෙන්නේ. අපි මේ සාමාන්‍ය ලද දෙයින් සතුටු වෙලා අල්පේච්ච ජීවිතයක් ගත කරලා අර පිරිමැසුම් ජීවිතේ ගත කරලා පරිසර දූෂණය කරන්නේ නැතුව, චිත්ත දූෂණය කරගන්න නැතුව මේ පෘථිවි තලේ රත් කරන්නේ නැතුව හිටියොත් ලෝකයා කියන්නේ අපි ගොරකයෝ, අපි ඇවිල්ලා මැට්ටෝ, රසනාඳුනන එහෙම නැත්තම් කියන ප්‍රතිගාමී පිරිසක් කියලා. අන්න ඒකට අපිට මුණ දෙන්න පුළුවන්. ඒක තමයි තාදී කියන්නේ. ඉතින් අවුරුදු 120ක විතර හොඳට රැවුල දික්විච්ච ඉසනීකට පැහිච්ච ලොක්කෙක් කතා කරලා කිව්වලු දැන් කාලේ හැදෙන කොල්ලෙකුට බලපන් දරුවා අම්ම දැන් අවුරුදු 19 වයස. මේ වෙනකොටත් උඹලා සිගරට් බීලා ගංජා ගහලා බීලා ගෑනුත් එක්කත් ඉඳලා ලෙඩ හදාගෙන දැන් බලපන්කො දැනටවත් ඇඟ කෙට් වෙලා දැනටවත් මේ මානසික වෛද්‍යවරු ගෙන්නලා බෙහෙත් කරන්න වෙලා. එහෙම නෙවෙයි මේ මම බලපන් මම කවදාකවත් මසක් මාංශයක් වළඳලා නැහැ. සුරුට්ටු සිගරට් බීලා නැහැ. ඉස්ත්‍රි දූර්තේ කරලා නැහැ. බලපන් මම මෙච්චර කල් හිටියා අර ලොකු පොඩි එක අනෝ ඉතින් 100 ඔහොම මොනවාක්වත් කරන්නේ නැතුව 120ක් ඇත්තද ඉඳලා ඇති වැඩේ මොකද්ද කියලා. ඉන්නවනම් ওই ටික කරන්න එපා ඒ වෙන්නේ. ඒක නැතුව 120ක් ඉඳලා වැඩන්නේ කට උත්තර නැහැ 100ට. බුදුහාමසෝ කියන දෙයටත් ඔයගොල්ලෝ hina වෙන්නෙත් ওই වගේම තමයි. ඔයගලන් ඕනේ ගෙදර කට්ටියත් එක්ක මුදුන වෙන්න. අයියා වෙන්න. අක්කා වෙන්න. ඉතින් ඔක්කොම කරලා කරලා දීලා බලනකොට කරන තියෙන එකම ක්‍රමය තියෙන්නේ හැපිනවන්න ගියොත් අක්කා වෙන්න පුළුවන් අයියා වෙන්න පුළුවන්. මුදන වෙන්න පුළුවන්. කන පිනවන්න ගියොත් එච්චරම කියනවනම් ඒකත් බෑ. මොකද මේ ජාත්‍යන්තර মালටි බිලියන් කම්පැනි ඒව දැන් අල්ලලා ඉවරයි. අපිට බෑ හොඳලා ඉක්මවලා ගිහිල්ලා හැපිනවන්න දේවල් හදාන්න. කන පිනවන්න දේ ඒ කොහොම අවුරුදු 20කට හදලා තියෙන්නේ දැන්. ඊගාවට ගෑනු වඳින මොස්තර ටික ඔක්කොම අවුරුදු 20කට හදලා තියෙනවා. ලෝකේ තියෙන ඔක්කොම සංගීත ටික අවුරුදු 20කට හදලා තියෙනවා. කෑම જાති හදලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට මේ මෝඩ රැළට එක එක දවසට එක එක ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්නකොහම ඒගොල්ලෝ ඒකට තෑගිත් දෙනවා රිසර්ච් කරලා හොයාගත්ත දේවල් කියලා නෑ මිනිස්සෙක් වටන්න රවට්ටන්න ඉච්ච රිසර්ච් කරන්න ඕනේ මැට්ටම් මොනවා හරි කුණු හරි පෙන්නපු ගමන් මිනිස්සයා මේ නාස්තන උදාගත්ත මීහක් එක්ක වගේ ගැදෙනවා නිසා ඒගොල්ලෝ ගාව වෙනමම පරිශන වගේක් තියෙනවා මේ මිනිස්සු මත් කරවන්න ඒකට තමයි අපේ ලංකාවේ ඉන්න සියලුම විද්‍යාඥයෝ අද පහඳින්නේ ඒ කිසි කෙනෙක් දන්නේ නෑ මේ මේ අපිට සල්ලි මෙච්චර ගාණක් දෙන්නේ අපිව හයර් කරන්නේ මේ ආයුධ කර්මාන්තයට කියලා කවුරක්වත් දන්නේ මේ ස්ත්‍රී රූපලාවන්‍යයට කියලා කවුරක්වත් දන්නේ මේ අනම්මනම් මේ කාමභෝගී වැඩවලට කියලා කවුරෝ ඒගොල්ලන්ට සල්ලි හම්බ වෙනවා නම් දරුවන්ට ස්කෝලර්ෂිප්ස් හම්බ වෙනවා නම් පිටරට යන්න ට්‍රිප් එකක් හම්බ වෙනවා නම් බල්ලු බලල්ලු මරලා සල්ලි ගත්තාම මොකෝ ඥාහු ඥාහු ගන්නෑ නේ කියලා යන්නේ එතන. ඉතින් හිතනවද දැන හෝ නොදැන මේ කරන දේවල් වල අකුසල නැත්තම් කර්මපටිසන් දෙන්නේ නැති වෙයි කියලා. ඉතින් දරුවන්ට පිස්සු හැදෙනවා. තනීව කරන්න බැරි ලෙඩ හැදෙනවා. ඉතින් මේ මවාපාගෙන හිටියට ලෝකෙට පරකාසයට gedෙට්ට මර්ගාති. ඒ වෙනුවට බොහොම අහිංසක ජීවිතයක්, ලද දෙයින් සතුට වෙන ජීවිතයක්. එහෙම නැත්නම් මේ පරිසර දූෂණය කරන ජීවිතය. එහෙම නැත්නම් අපේ අම්මලා තාත්තලා කරපු විදිහට අර පරිමේසුන් ජායක ජීවිතයක් ගත කෙරුවොත් අපිට පුළුවන් වෙයි යම් ප්‍රමාණයකට හිත සැලෙන්නේ නැතුව තාදී එහෙම නැත්නම් නොසැලෙන මනසක් ඇති කරගන්න. ඉතින් ඒක සාමාන්‍ය කියන අවුරුදු 70 80 90 වෙනකොට අපිට ඇහැ පේන්නේ නැතුව යනවා කන ඇහෙන්නේ නැතුව යනවා ගන්ධ රස පහස නැති වෙනකොට අපි ඔක්කොම තාදී තමයි. එතකොට මෝමෝහ දතකේ. Tamangeම ආසුචි එමල මූත්‍රාවල ඉන්නකොට කොල්ල කෙල්ල ලස්සන ඇඳගෙන ඉන්නවා දකින්නවත් කැමති නැහැ. අනිත්‍යව කනවා දකින්නවත් කැමති නැහැ. දැන් ඉතින් දැන් බහින කලාවට අවිලා නැති තියෙන්නේ. ඒකෙදි මේ හිතන්න අවුරුදු 20 කොල්ලෙකුට කෙල්ලෙකුට 20 30 කොල්ලෙකුට කෙල්ලෙකුට මේක තේරුම් කරලා දෙන්න පුළුවන් වුණොත් උන් කොච්චරක් පරිසරයේ අරස කරයිද තමන් අරස කරයි අඩු ඒව අනික් ආගම් වල මං හිතන්නේ නැදුවත් ඇති බුද්ධ ආගමේවත් මෙහෙම එකක් තියෙනවායි කියලා අද මේ බුද්ධ බෞද්ධ බුද්ධ ශාසන මතයන්ෙන් හෝ පතරේ බණ කියන කට්ටිය අතින් කියවනද කියලා බැලුවොත් කියවෙන්නේ නැත්තේ ඇයි කියලා හිතන්න බෑ කිව්ව වුණාට අහන්නෙත් නැහැ අහන්නේ මේ ඇහ කන පිනවන බණ තමයි. ඉතින් හාමුදුරුවෝ කියනවා මේ බණ කියනකොට පසුබිම සංගීතයක් දැම්මනම් මීට වැඩිය කට්ටිය බණ අහන්න ඉඩ තියෙනවා. පිටිත් යනකොටත් ඒක පුද්ගල සංදර්ශනයක් දාලා මියුසික් එකක් දානවනම් මීට වැඩිය කට්ටිය පිටිත් අහන්න ඉඩ තියෙනවා. ඉතින් ඒගොල්ලෝ බලන්නේ මේ පිටිත් අන්තර්ගතය ඕනේ නැහැ. ලස්සන වේදිකාවක් හදලා මියුසික් එකක් එක්ක මේ බණ නටන බණ කියලා જાතියක් තියෙන ඉස්සර අපි කුංචි කාලේ තිබිලා තියෙනවා. සූචිවර්ණේ කියලා ඔක්කොමලා ගිහිල්ලා නැට්ටුකාරයෝ ඇවිල්ලා නටලා මල්වත්තියක් වෙනදේසි කරලා සල්පිලක් තියලා නැත්තම් ඉන්නේ කට්ටිය. ඉතින් ඒකල තමයි බණ අසන්න හදාන්නේ. නමුත් භාවනා කරපු කෙනෙකුට තේරෙනවා මේ භාවනා මානසිකාරය තමන් කරගෙන යන අරමුණ බේරන්න නම් රූප නැවෙති දීවා කියලා අදිත්තංන මඤ්ඤති කියන්න යන්න එපා. රූප එනවා. අහවට පස්සේ මේ මේ පේන දේ මේක දැකිය යුත්තක් කියලා හිතුවොත් තමයි හිතේ හිට පණින්නේ. එහෙම නැත්නම් නොදැකිය යුත්තක් කියලා හිතුවොත් තරහක් එනවා. වටිනා දෙයක් කියලා හිතුනොත් හිතන්නත් ඉස්සලා හිත පැනලා ඉවරයි. ඉතින් අපිට මේ බුදුජානන්සේ කියව දිත්තා දත්තාරං දිත්තන්න මඤ්ඤති අදිත්තන්න මඤ්ඤති දත්තබ්බම් මඤ්ඤති දත්තාරං මඤ්ඤති කියලා අපිට මේ මානසිකාරය ගන්න පුළුවන් නම් මේ ඔක්කොම ආර්ය සෙල්ලම් කරන්නේ මේ හිත අරමුණෙන් කඩණ්ඩායි. ඒක නිසා මට පුළුවන් ද මාර්යා දාන මේ නික දැකිය යුත්තක් මේක නොදැකිය යුත්තක් කියන මනාපමන අපතියෙදි ඒ දැකිය යුත්ත තියෙද්දිම ඕනේ නම් ඒකේ ඉන්න පුළුවන් ඕනේ නම් Tamange අරමුණේ ඉන්න පුළුවන් ඉස්ලාම කරන අරමුණටම අරගැනීමෙන් තමයි අරමුණේ ඉන්නවා පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනං එයාට රූපෙත් පේනවා වේදනාවකුත් තියෙනවා කීයතිනෝ පචියති ඒක අබිරමණය කරන්නේ ඒක අභිනන්දනය කරන්නේ ඒක අභිවදනය කරන්නේ දැක්ක තමයි දැක්ක පමණින් අතර මේක හුඟක් සිද්ධ වෙන්නේ මේ අරමුණ අරසා කරන අදහසින් රූප සද්ද ගන්ධ රස පේනකොට ඒ අරමුණ අනාත කරලා මෙව්වට යනව වෙනුවට කාටද දැන් රූපයක් පේන බවත් තේරෙනවා මනාපේ පහළ වෙච්ච බවත් තේරෙනවා අමනාපේ පහළවෙච්ච වේදනාවක් වෙනවොත් ඒක අබිරමණය කරන්නේ නැත්නම් ඒක අබිරමණය නොකරන බුදුජානන්සේ සඳහන් කරලා තියෙනවා ඒ දකින්න රූපේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා සීපත් කරන්න කියලා. හැබැයි එතෙන් එනකොට ඔය මේ එදිනෙදා ජීවිතේ කාම ලෝකේ කරන වැඩක් නෙවෙයි මේකේ භාවනාවට ගිහිල්ලා හොඳටම කයේ සතිය පිහිටවල අරමුණ හොඳටම දැනගෙන දැන් මේ ආවේ රූපයක් කියලා දැනගෙන ඒ මට්ටමේදී විතරයි මේ මන්තරේ මතුරන්න පුළුවන් වෙන විදියකට කියනවා නම් තමන්ගේ මූල කර්මස්ථානයේදී බලාන ඉන්නකොට මූල කර්මස්ථානේ ක්‍රමයෙන් ගෙවිගෙන යනකොට තමයි මේ ඕල්බන් ටික මතුවෙන්නේ. පටන් ගන්න වෙලාවෙම නෙවෙයි. මූල කර්මස්ථාන එක හාද වෙන වෙලාවෙත් නෙවෙයි. ඒක දිහාම හැක් පිට හැක් කියලා බලානකොට මේක සියුම් වේගන යනකොට වෙනස් වේගන යනකොට තමයි ওই නානාවිද රූපමවා මග අවරන්නේ කියලා රූප, ශබ්ද, ගන්ධ, රස එන්නේ. ඒ එනකොට Taman දැනගන්න ඕනේ මේ රූපේ අල්ලාගෙන යනකොට කොහින් හරි එකක් ඇවිල්ලා අපේ හිත කඩනවා. අන්න ඒ වෙලාවේදී Tamanට දැනගන්න පුළුවන් නම් ওই එනදී එහෙම නැත්නම් ඒ එන දෙයට මතුවෙන රාගේ නැත්නම් ආශාව එහෙම නැත්නම් ඒ පාවිය එහෙම නැත්නම් මනාපමනාව ඒක මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මම නෙවෙයි මට තියෙන්නේ මේ මායя බව දැනගෙන අරමුණට හිත ගියේ නැත්නම් ඒ පිට ගිය අරමුණේ හිත තිබ්බත් අභිරමණය කරන්න ඇල්මරලා එහෙම නැත්නම් හැම කෑවට කමන්නේ මේ රසමසවුල කෑවට කමන්නේ හැම ගස ගන්න නැතු. ආහන්න මේක මිනිස්යාට විතරමයි ලෝකේ කරන්න පුළුවන් මේ. කිසිම තිරිසනෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට නිරිසතෙකුට මේක කරන්න බෑ. මේ ලස්සන ගමනක් අපි කඹේ ඇවිදිනකොට එක එක්කන ඇවිල්ලා එහෙන් මේ උලීලි පානවා. එක එක විකඩම් පානවා. අන්නේ වෙලාවේදී පයලේසොත් වැඩෙනවා. එනිසා මම දැන් ඉන්නේ කඹේ. මම දැන් ඉන්නේ සතිපට්ඨාන. ඒ නිසා මේ නානාවිදි රූප පේනකොට මේකට මනාපමනා පාලනයක වළක්වන්න බෑ. ඒක බොහොම ගුරුසුවට තමයි තේිනවා. දැන් මේ බලාන ඉන්න අරමුණ නීරසයි, පිටින් ආපු අරමුණ රසයි. ඒ නිසා පැදුරටත් නොකිය හිත පිට යනවා. එතකොට අපි දන්නවා මේ රූපයකට ගියේ මනාපය පහළුණා කියලා දන්නවනම් ගොඩේ ඉන්න අවස්ථාවක් තියෙනවා. මම ඉන්න අරමුණේ රසයක් නැහැ. ඒක නිකන් මේ මස්ලී නැති යට බලුලෙව කන්නේ වගේ ওই අරමුණේම ওই කක කක යනවා. එතකොට රූපය සද්දයක් පේනකොට අපිට පේනවා මේ රූපේ තද්ද නෙවෙයි රූපයක් ඒක රසයි. ඒ රස නිසා හිත යන. අන්නේ යනකොට ඒක දැක ගන්න පුළුවන් නම් ඒ ගියේ මගේ න්‍යාය පත්‍රයකට නෙවෙයි. ඒක තමයි මායාවේ න්‍යාය පත්‍රය. එකක් අල්ලන්න පුළුවන් නම් ඒ මොකද මගේ අරමුණ නීරසයි. බල්ල බල්ලයිගේ පා වෙලා තියෙන. අරමුණ දැන් බොඳ වීගෙන යන වෙලාව. අරමුණ විරූප වේගන යන වෙලාව. ඒ වෙලාවේදී කොයි එක ආවත් අර එපා වාහයට හොදි බෙදනවා කියලා කතාවක් තියෙනවා. Tamange මිනිහට බෙදනකොට ලිපෙන් ගත්තාම හොදි ඇන්ද මිනිහාගේ ඇඟටත් එක වැටෙන්නට බෙදන්නේ ගෑනේ. හොර මිනිහට බෙදනකොට ඊටදී උඟාවක් වෙනස්. එපා වාහයට හොදි බෙදිල්ල තමයි අපි අරමුණට කරන්නේ. ඒ වෙනුවට එන පිටින් එන දෙයට පුදුම සාදර වෙලා පිළිගන්න ගතියක් තියෙනවා. ඒ නිසා අපේ හිත ඒ තරම්ම පාදඩයි. ඒ මොකද මාර පාක්ෂික වුණොත්. නමුත් ඒ බව දැනගෙන යෝනිසෝ මනසිකාරේ පහළ වුණොත් මෙතන මට පුංචි ගැළවුමක් තියෙනවා. අරමුණෙන් පිටපැත්ත පැනප බව, රූපයක් දැකව බව, ඒක මනාපේව අමනාපේ පහළ වුණා කියන එක කල් නොයව දැකීමට කියනවා අප්‍රමාදය කියලා. දකින්නකොට කල්ගත වෙලා නම් ටිකක් අපි අහුවෙලා ඒත් දක්ෂයි. මේක බල බල හිටියොත් පේනවා මේ අරමුණ නීරස වේනකොට හිත බලන්නෙම පිටපණි. ඒක නිකන් එලිපත් තියෙන බල්ලා වගේ කියලා. බුදුසෙන්සේ සඳහන් කරලා තියෙනවා මේ මහසුපිරි ජාතකේ ඒ සොරසැමියා ගැන බලාපොරොත්තු ඉන්න ස්ත්‍රියව තමන්ගේ ස්වාමියා ගෙදරින් පිටවෙච්ච ගමන් ඉස්සරහ දොරපල් දොර දොරේ ලෑලි අතරින් බලාන ඉන්නවලු කවුරු හරි ඡායාවක් එනවාද කියලා. දන්නවලු වහාම දැන් සොරසැමියා ගෙට එනවායි කියලා. අන්න වගේ තමයි අපේ හිතත් අරමුණ නීරස වේගන එනකොට නැත්තම් අරමුණ විකෘති වේගන එනකොට සියුම් වේගන එනකොට අර දොරේ වැද්දුමස්සේ එළිය බලාගෙන ඉන්න වෛශ්‍යාවක් වගේ. එන ඕනෙම අරමුණට දොරයි. අන්න ඕක දැක්කනම් අපේ හිත මේ කාටවත් කියන්න දෙන්නේ මේ මගේ හැටි. ඒක ලේ පිට සිද්ධ වෙද්දිම ඇල්ලුවා නම් තේරේ සංසාරේ කවදාකවත් අපි මෙහෙම සෙල්ලමක් කරලා නැහැ. කවදාකවත් සංසාරේ මෙච්චර අපි කුසලතාවයක් දිනු කරලා නැහැ. සංසාරේ කවදාකවත් අපිට සතිය මේ විදිහට ආධාර උපකාර කරන්නේ උඹ ඵලයන්. යනකොට මම දැනගන්නවා ගිය රූපයකට ඇති උනේ මනාපේ නැත්නම් ගිය රූපයකට ඇති උනේ යමනාපේ ඒ මොකද මේ වෙනකොට Tamange අර අරමුණ වෙනස් වෙන්න පටන් අරගෙන අරමුණ රූපේ රූප සංඥාවක් වෙන්න පටන් ගන්න. ඒකට යෝගාවචරය දැනගන්නට භවනා හරියනකොට මේ වගේ කෝලම් ඇවිල්ලා මේ වගේ උසුළු විසුළු ඇවිල්ලා මේ වගේ උලිහිලි පෑම් ඇවිල්ලා අර ගහලා නෙවෙයි කඩන්නේ හිත මල්ලෙන් ගහලා නිකන් මල්ලෙන් ගහගෙන යනවා. එතකොටම අපේ හිත වැටෙනවා. ලැජ්ජ වෙන්න නෙමෙයි තියෙන්නේ. මම බලනවා පුළුවන් තරම් දන්නා රූපයක් වේදනාවකුත් දන්නවා මනාපමනාව එක එතෙන්දිම දැනගන්න පුළුවන් නම් ඒ තරම් දක්ෂකමක් එහෙම නැත්නම් ඒ තරම් ඒකට කියන්නේ කුසලතාවය කියලා අපේ හිතේ අපි අරගෙන නැහැ. ඒ කියන්නේ සතිය ඒ තරම්ම සෙල්ලක්කාරයි එන්නකොටම දානවා. මේකට වඩා වැදගත් මේක Tamange කමටහන් වාතාවරණයට දාන්න හිතුනොත් මේ වෙනකොට උඟ දෙනෙක් යෝග වෙලා. ඒකේ මේ වෙලාවේ අල්ලගෙන මෙන්න මේ සිද්ධ වෙච්ච සිද්ධිය දැනගෙන කමටහන් වාතාවරණයට දාන්න පුළුවන් වුණොත් අපිට තේන එක තමයි ලෝකේ තියෙන වැදගත්ම රචනෙ. ලෝකේ තියෙන හොන්තම රචනේ මගේ හිත මේ පිට යන්න හදනකොටම තිබුණේ අරමුණ මේකයි යන්න ගියේ මෙතනයි මගට යනකොට මම දැනගත්තා දැනගන්නකොට එක්කෝ ආපහු ආවා නැත්තම් මම දන්නවා මේක රූපයක් කියලා. මම දන්නවා නැත්තම් මට මනාපයක් පහළ වුණේ කියලා මේක ලියන්න පුළුවන් නම් මේක හෙලි කරන්න පුළුවන් නම් බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචතින පටිච්චන්නෝ මහන්නේ මේ බුද්ධ දේශනාවේ සරුවචාන්සේ දේශනා කරපු හෙලි කෙරුවොත් බබලනවා වැහුවොත් නැහැ ඒ නිසා භාවනා කරනකොට එimhe පිට යන දේවල් දැනගෙන ඒ දේ ලියන්න නම් අපි කොච්චරක් විපස්සනා කියන එක තේරුම් ගන්න ඕනේ. කොච්චරක් සතිය කියන එක තේරුම් ගන්න ඕනේ. කොච්චරක් අත්තරේ වුණාට කමක් නැහැ කියලා ඉවසන්න ඕනේද? කොච්චරක් පරණ වැඩි වෙච්ච කෙනෙකුට විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දේ වයසට යනකොට යනකොට නැති වෙනව වසන් ගන්න හදනවා. හිත හිත නරක වැඩ කරනකොට වහන්න හදනවා. වැහුවොත් හිත වාසිය ගන්න. නෑ අපි මේ වැරද්ද පෙන්වලා දෙන්නවා. ඒකයි මාළුන්ක පුත්තු සාංශි සඳහන් කරන්නේ රූපන් දිස්සා සති මුඨා නෙවෙයි යතෝ රජ්‍යති රූපේසු රූපන් දිස්සා පතිසතු. රූපයක් දකිනකොටම Taman අරමුණේ ඉන්න බව මම ඇවිදින කෙනෙක් බව මතකෙ තියෙනවා. මේ ආවේ පයේ නෙවෙයි ඇහි කියලා දන්නවා. හරියටම විරත් චිත්තෝ වේදේති. අනේ මට මේ ලාභයක් ලැබුණා කියලා හිතන්නේ. ඔන්න කරදරයක් ආවා හරියට සිද්ධාර්ථ කුමාරයා හතර පෙර නිමිති දැකලා උයනට ගියාට පස්සේ පණිවිඩයක් එවනවා ඇමතිවරයෙක් අතෙන් අන්න යසෝදරාට බබෙක් හම්බුනායි කියලා. ඉතින් සිද්ධාර්ථ කුමාරයා කියන්නේ රාහු ජාතම් බන්ධන ජාතම් කියලා. අනේ මයි ගමනට කොක්කක් වැටුණා. රාහු පන්නා කියලා. පණිඩකාරට හැමුනේ රාහුල කියලා. නැත්තම් දැන් තාත්තා කෙනෙකුට බබෙක් හම්බෙච්චා ලොකු රමණයක් වෙනවා. අනේ මටත් પરම්පරාව ගෙනියන කවුරු හම්බුනායි කියලා. එහෙම නෙවෙයි විරත් රාග රාගරත් හිතක් නෙවෙයි විරත් හිතක් මම හිතලා තියෙන අදරය කොහොමදත් යනවා මේකත් ඉපදුනා ඒ වෙලාවටම කියලා රාහු ඉපදුනා වගේ තමයි පේන්නේ ඉතින් හොඳට සක්මන් කරනකොට රූපයක් දකින්නකොට මේ හිත ඇදලා යනකොට එයා දන්නවා විරත් චිත්තෝ වේදිති නාත්තංච නාජ්ජෝස තිත්තතිකට රින්ගන්න යන්නේ අබිරමණය කරන්නේ එතකොට පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදයා රූපයක් දැක්කා. වේදනාවක් වින්දා. නමුත් කෙලෙස් උපදවන්නේ වෙනදනම් අනිවාර්යයෙන්ම ගිහිලා කෙලෙස් උපදවනවා. දැන් කීය තිනෝ පචේ දැනගන්නවා මගේ හිත ඔන්න වැඩේ. දැන් ලේ පිට මට අහුණා. මේ අරමුණේ ඉඳද්දි පිට ඇදලා යන හැටි යනකොටම දැක්කා. ඒක ලේ පිට අල්ලපු තරම්. නියපොත්තෙන් කනන්න පුළුවන් වෙලාව අල්ලපුවාම තේනවා අප්‍රමාදික තියෙන ශක්තිය. සතියක තියෙන ශක්තිය වැරද්ද වැරද්ද වෙද්දිම දැක්ගන්නේ. මේක වෙන කෙනෙකුට අපිට කරලා දෙන්න පුළුවන්. දැන් අපේ දරුවෙක් නොමග යනකොට අපිට කිලයාගේ හිතට බැහැලා. ඒක කියලා දෙන්න බෑ. ඒ වගේම මට මගේ අම්මා අප්පච්චි කියලා දීපෙකුත් නෙමෙයි මේ. වරද්ද වරද්ද කියලා කවදද අහුවිච්ච දවසේ නොච්චන විතරමයි බුදුහාමුදුර වැඩ ඉන්නේ කියලා. ඉන් මෙපිට කියනවනම් අපි මෛත්‍රී බුදුහාමුදුරයි ලෝක අපිට කරලා දෙයි. එතෙන් ධම්මදිය වන්දනා කරලා આવොත් ඕක අල්ලගන්න ලේසි වෙයි. ඒව තමයි බිස්නස් කාර්යෝ කියන්නේ. අනිවාර්යයෙන්ම දඹදිව ගියා නම් ඔය රූප බලනකොට බේරුමක් එන්න ඉඩ තියෙනවා කියලා කියන්න බැරි නෑ. නමුත් මේ දේ නෙවෙයි බලපාන්නේ. Taman කරලා කරලා කරලා මේ හිත මේ කක්කාවට අදින හැටි, කෙලෙසට අදින හැටි. ඒක තමයි manussකමත් එක්ක හම්බෙන දෙයක්. අන්නෝක වාර්තා කරන්න පුළුවන් නම් කාට හරි පුදුමාකාර නිහතමානී කෙනෙක්. හරීම අහිංසක කෙනෙක්. හැබැයි ඒ වාර්තාව අනික් කෙනාට තේරෙන්න ඕන. තේරුන්නේ නැත්නම් නඩුව පරාදයි. තේරෙන්නේ නැත්නම් සාක්ෂිය හරියට උසාවියට තියෙන නැත්නම් නඩුව පරාදයි. ඒ නිසා මෙතන කාරණා තුනක් තියෙනක සිද්ධ වෙන්න ඕන. දැන්මත් ඔයගොල්ලෝගේ සිත්වල වෙනවා. ඒක හොඳටම විශ්වාසයි. එනකොට මෙන්න මේකයි මේ බුදුරජාණන්සේ කියන්නේ කියලා කාරණාව දැනගෙන මට මේක ලියන වார்த்தාවේ වැදගත්ම දේ මේක. නන්නත්තර වෙච්ච හිත කොහොමද එන්නේ? ඒක තේරෙනවා නම් තේරෙන්න කියන්න පුළුවන් නම් එතකොට ඊට පස්සේ පුදුම පණ්ඩිත සාංශ කියන 150ක් භාවනා ඉවරයි. ඒක මේ ආපු අර පොඩි ආමතු ටිකක් කවියෙන් කියනවා බෝලෙට ගසන්නට සැරසෙන ක්‍රීඩකයා ආවදානයෙන් එය එන පෙර මග හිටියා. හුස්මට හොඳින් අවධානය යොමු කරවා අරමුණක මුල මැද අග මම දුටුවා. කෙලේශයක් එනකොට ඒ මුල මැද අග දකිනවා. ඒක මේ අමාරුයි තමයි. හැබැයි කීන තරම් අමාරුයි. ඉතින් ඒකට හිත යෙදෙනවද මට සැකයි මේ බණහන මුණ දිහා බලනකොට කට්ටිය හොල්මන්ද බේරේ වගේ මට පේන. නැත්නම් මේකත් එක්ක භාවනාව යනවද නැත්නම් ඕක බුදුහාමුදුරන්ගේ තථාගත ගුණයක් අපි කොහොමද ඌව කරන්නේ අපි මේ බඩදරු අම්මලා නැත්නම් කුස්සිය අම්මලා අපිට ඕක කරන්න බෑ. අපි දැන් ගොවිතැන්පත් කරන නැට්ටිය අපි ඔయిత වෙටි ටිකක් ඔය සාමාන්‍ය පිනක් කරනවා ඉති බුදුහාමුදුර දැකලා යන්න කියන එකත් එnde ඉඳ තියෙනවා. ඒක ඉතින් දෝෂයක් නෑ. නමුත් පසුගිය අවුරුදු 20 තුය ඇතුළත මේක දැකලා කියලා වැඩ කරන අය දකිනකොට පුදුම වෙනසක් ඇති වෙනවා. අපිට ඇඳලා දෙන්න හදපු චිත්‍රෙ නෙවෙයි තියෙන්නේ. ඔක්කොම ගැන බුද්ධ ආගම් පිළිනවා සදාචාරය පිළිනවා කුඩු ගහනවා ස්ත්‍රී දූෂණය කරනවා ඒකත් ඇත්ත තමයි ඒකේ අඩුවක් නැහැ නමුත් ඒ ඔක්කොම තියදී මේ කරන පිරිස හිතා ගන්න බැරි පිරිසක් ඉන්නේ ඉතින් නිසා අපිට කුණුවර පහල හිත නරක කරගන්න පිළිසට යන්න ඕනේ තමයි මේක කරන්න පුළුවන් කියන පැත්තට ගිහිලා ගියොත් ඒ తాදී ගුණය ඒ తాදී ගුණය කියලා කියන්නේ ඒක ඇත්ත බුදුහාමරගේ තථාගත කියන මේවිල්ල තියෙන తాදී ගුණෙන් තමයි මොකද ਸਰවඥාන්සේ සඳහන් කරනවා පින්නපාති වයින්න හාමුදුරු කෙනෙක් ගෙපිලි වලින් පින්නපාති වයින්න හාමුදුරු කෙනෙකුට හොඳට උයපු රසමස උලක් ගෙනල්ලා බෙදෙනවා ඒ ගෙදර බොහොම සද්ධාවෙන් ඉතින් ඒකට සූපත්වේවා කියනවනේ තව කවුරු හරි ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ සමා වෙන්න අද ගෙදර කවුරක්වත් නැහැ. අද දාන්නේ නැහැ. ඒ සූපත් එක කියනවනේ. දාහනේ බෙදුවත් සූපත් වේවා. කවුරු අච්ඡම්බන්දේ කියනවනේ. අද නම් ස්වාමීන් බෙදන්න දෙයක් නැහැ කියලා බොහොම කනගාටුවෙන් කියන්නේ. එයාට සූපත් වේවා කියන්න එපා. අන්නේම තමයි පින්ඩපාතේ චර්මිත හැදිරෙන සංඝයා දුන්නනේ හොඳයි. නොදුන්නනේ හොඳයි. ඉතින් බුදුහාමස් කියනවා අලද්දන් යදිදන් සාදු නාලත්තන් සුන්දරාමිති උබයේනේව සෝතාදී රුක්ඛංග ප්‍රතිවත්තදී. ඉතින් උඹට ලැබුණේ වීනම් සුන්දරං හොඳයි. නොලැබුණා නම් හොඳයි. මොකද යාමට දෙන්නම කියලා බැදිලා නැහැ නේ පින්ඩපාත දෙන්නේ යන්නේ. උබයේනේව සෝතාදී. දෙන්නටම සෝපත් වේවා කියන මිසක්කා උඹට බුරියානි සෝපත් වේවා උඹට ඉන්දියාප්පන් සෝපත් වේවා නැහෙනේ. බුරියානි දුන්නත් එකයි ඉන්දියාප්පන් දුන්නේ නැහැ කිව්වනේ ඒත් සෝපත් වේවා විතරයි. රුක්ඛංග ප්‍රතිවත්තති. ගහක් ළඟට ගිය මිනිස්සෙක් පළතුරු ලැබුණොත් ගහෙන් හොඳයි. පළතුරු නැත්තම් මොනව කරන්නේ? ඒ අවාරේ නම් ආන්නේ වගේ තමන් කරන දේ කරනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණත් නොලැබුණත් භාවනා කරන යනකොට බාධා ආවත් නොලැබුණත් තමන් අර තමන්ගේ අහිංසක අරමුණ රැකගෙන යන්න තරම් නිහතමානී වෙනවනම් අහිංසක වෙනවනම් කිසිම බාධාවක් නැහැ නිවන් දකින්න. අපිට වෙලා තියෙන්නේ හිත පිට යනකොට අපි හිත නරක කරගන්න. හිත නරක කරගත්තොත් මොකුත් කරන්න බෑ. නරක කරගන්නව වෙනුවට හිත ගියේ රූපයකටද සද්දයකටද ගන්ධකටද කියලා හරියට දැනගන්න ඕනේ. ඒ ගිය නිසා ඇතුනේ මනාපයක්ද අමනාපයක්ද කියලා දැනගන්නවා නම් අරමුණේ හිටියා වගේම කුසලයක් සිද්ධ වෙනවා. ඒක ඒ විදිහටම ලියනවා නම් ඉතින් හොඳට කමටහන සුද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ කෙනාට තව කෙනෙකුට කියලා දෙන්න ගියාම ওই ත්‍රිපිටකය ඉගෙන ගන්න එක නෙවෙයි. එහෙම නැත්නම් පින් කරලා තියෙනව නෙවෙයි බලපාන්නේ. මේකත් පිටක් තමයි ඇත්තටම. මේ කාරණාව හරියට තේරුම් අරගෙන ඇයි කමටහනක් අපි ගත්තේ? ඇයි සතියක් ගත්තේ? හිත නන්නත්තර වෙන නිසා. නන්නත්තර වෙන හැම වෙලාවෙම නැවත අරමුණට ගේන්න පුළුවන් නම් නන්නත්තර වෙන හැම වෙලාවෙම සතියට ගේන්න පුළුවන් නම් මොන බාහිර කරදර වලින් අපිව මත් කරන්න ගියත් අපි දන්නවා ජල විචා බේරගන්න. ඒක සාමාන්‍යයෙන් ඔය ෆැක්ටරිස් වලින් වැඩ කරනකොට කියනවා හදිස්සියේ අනතුරක් ආවොත් ඔක්කොමලා මෙන්න මේ අහවල් තැන එකතු වෙන්නේ කියලා අපි එතන ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකක් හදලා තියෙනවා. අනතුරක් ආවොත් අතෙන්ට යන්න. බඩු ගෙනියන්න යන්න එපා. ඒ නිසා අපි දන්නවා අනතුරක් ආවොත් ගින්නක් ආවොත් කවුරු හරි gediy ගහයි gediy ගහුවොත් උඹ ඵලයන් ආරක්ෂක ස්ථානයක. ඉතින් යෝගාවචරය හිතේ රාග ద్వේෂ එනකොට ආරක්ෂක ස්ථානේ දන්නේ නැත්නම් අනාතයි අසරණයි. කලබලයක් වෙනකොට යන්න ඕනේ මගේ මූල කර්මස්ථානටයි. මම කරන්න ඕනේ සතියයි කියලා දන්නවනම් එයා සනාතයි සසරණයි. ඉතින් මේකෙදි හැම වෙලාවෙදී හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් නිදාගෙන හිටියත් බුදියාගෙන හිටියත් මේ කයට හිත ගන්න පුළුවන් නම් කලදරයක් වෙනවද? ඒක තමයි අපේ සරණ. ඒක තමයි අපේ පිටේට කායනුපස්සනා කියන්නේ. ඉතින් කලබලයක් වෙනකොට අරයට මෙයාට දොස් කිය කිය ඉන්න වෙනුවට කයර ගන්න පුළුවන් නම් බුදුරජාණන්සේ කියනවා අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං. කය තමයි ශෝක නොකරන තැන. කය තමයි රජස් නැති තැන. මේක තමයි ക്ഷേම භූමිය. මේකයි අපි ගියාත්ම ලැබලා පින් කරලා ලැබලා තියෙන. ඒ නිසා රාග ద్వේෂ එනකොට අරයට මෙහෙට දොස් කිය කියන නටන්න එපා කයට හිත ගන්න. එහෙම ගන්න පුළුවන්කම තියෙනවා නම් එයා විතරමයි Tamanට අනුකම්පා කරන කෙනා. Tamanගේ කයට මෛත්‍රී කරන කෙනා. අනිත් එක නා හැම වෙලාවෙදී මේ කය අමතක කරලා එක එක නාගේ සරණ පිටව හඳගෙන ප්‍රසන්න යනාතයි. ඉතින් මේ Tamanගේ වටිනාකම Tamanට මේ තරම් තේරිලා තමන්ගේම සතිය මෙච්චර තේරිලා තමන්ගේම කර්මස්ථාන මෙච්චර තේරෙන්න සෑහෙන අත්දැකීම් රාශියක් ඕන. ඒ වගේම අනුන්ගේ අත්දැකීම් වලට වඩා තමන්ගේම අත්දැකීම් ටික තමන්ට සරණ පිහිට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං මිස වෙන සරණයක් නැතුව යන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි අපි මෙතෙක් කල් භාවනා කරපු එකේ තියෙන වටිනාකම කලබලයක් වෙනකොට ඉබ්බකට ඇතුළට ගත්තා වගේ තමන්ගේ කයට හිත ගත්ත ගමන් ඒකට කියන අපි తాදී ගුණය කියලා. නොසැලෙන මනස කියනවා. සාමාන්‍ය ජන විවහාරයේ තියෙනවා අෂ්ටලෝක ධර්මයේ කම්පන වෙන හිත කියලා. මේක නෝන්ජල්කමක් කියලා මිනිස්සු හිතන්නේ තියෙනවා. නමුත් භාවනා කරනකොටත් මම කියන භාවනා කෙරුවත් විපස්සනා කරනකොට සමතේ කට්ටිය මගාරවල මේකම උගන්වනවා. සමත භාවනාදී මේකෙච්චර ප්‍රසිද්ධව කියවෙන්නේ නැහැ. විපස්සනාදී හරියටම කියලා දෙනවා. ඒ නිසා ඒකට සැලසුම් කරලා භාවනාවට යනවා නම් බාධකාවයි කියලා චෝදනා කරන්නේ ආපු බාධාව ප්‍රමාණ කරලා අල්ලා ගන්නවා. ඒකෙන් එන බලපෑම ඉවත් කරගෙන කපාගෙන සතියෙන් අපි අරමුණට යන්න. නැත්තම් අපේ ക്ഷേම භූමියට යන පාර හොයාගත්තොත් කිසිම කෙනෙකුගෙන් උපදෙස් දෙන්නේ නැතුව හැම කෙනාටම සමාන අයිතිවාසිකමක් තියෙනවා. කලබලයකදී ക്ഷേම භූමියට යන්න. පුංචි වුණා කියලා ලොකු වුණායි කියලා උගත් වුණායි කියලා නෝගත් වුණායි කියලා ගෑනු වුණායි කියලා පිරිමි වුණායි කියලා පැවිදි වුණායි කියලා උපැවිදි වුණායි කියලා බුද්ධ ධර්මයේ වුණායි කියලා නැහැ කියලා වෙනසක් නැහැ. ඒක නිසා අපි ඒක උපත්්‍යම ලැබපු සහජ දායාදයක් අපිට මේ අතරමඟදී හම්බෙච්ච ලාභ සත්කාර නිසා අපි නන්නත්තර වෙලා ඉන්නේ. මේ අතරමඟදී හම්බෙච්ච ලාභ සත්කාර නිසා අපිට මනුස්සකම නැහැ. කාට හරි මේ හදිස්සියක් වෙනකොට තමන්ගේ කයට එන්න ඕනෑ කියන ධර්මයේ තියෙනවනේ මනස ගා විතරක් මනුස්සකම තියෙනවා. ඒ මනස ගා විතරක් සාමාන්‍ය බුද්ධිය තියෙනවා. නේ නේ හදිස්සියක් වෙච්චා බැංකුවටයි දුවන්න ඕනේ. හදිස්සියක් වෙච්චා නීතිපති ගාටයි යන්න ඕනේ. හදිස්සියක් වෙච්චා ඇමතිතුමා ගාටයි යන්න ඕනේ කියන එක දැන් අපිට උගන්ලා තියෙන්නේ. മന്ത്രിතුමා හොඳයි. ඇමති ගාට ලන්න පුළුවන් නම් හොඳයි. උන්න අපිට වෙලා තියෙන්නේ. ඒක මොකද වෙන්නේ බුදුහාමුදුරන්. ඉතින් ඒ වෙනුවට දුවන්න තියෙන තැන තමයි අපි මේ උපේලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ගත කරන හැම වෙලාවෙම හැම ඉරියව්වකම කරදරයක් තිබුණා හෝ වේවා නොතිබුණා හෝ වේවා කයත් එක්ක ජීවත් වෙන මිනිසෙක් අපි කියනවා කයට මෛත්‍රී කරන කෙනා අත්ත කුසලයේ කරන කෙනා අත්ත සිද්ධිය කරන එකනා කියන එක මේ කාලකාරාම සූත්‍රයේදී බුදුජානන්සේ විස්තර කරනවා. නමුත් මම අර පටන් ගත්තා වගේ මේකේ අර්ථ පැහැදිලි වෙන්න පටන් ගත්තේ බොහෝම මෑතකදී. එනිසා කරලා බලන්න කරලා බලලා කියන්න ඒ ස්වාමීන් වහන්සේලා දීපු අර්ථ ඇත්තක්ද? එහෙම නැත්නම් අපේ ගමකට බාධාවත්ද කියලා. මං මුලින්ම දවසේ මේ බණ කිව්වනම් ඔකට තේරෙන්නේ නැහැ. මොකද වඩන ලද සතිය ආරේ මේ නැති නිසා මම හිතනවා අද වෙනකොට කාට හරි එක තේරුම් ගන්න පුළුවන් සුළු පිටසක් ඇති ඇති. නමුත් මගේ ප්‍රාර්ථනාව සියලු දෙනාට මේක තේරුම් ගන්න ලැබේවා කියන එකයි ඒ ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා